අපි ඒ ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙලාවේ ඉස්සර යදාගත්තේ පටිගත කළ ධර්ම දේශනාවක් සඳහා ඒ සඳහා අපි අපේ ඥානරම් ස්වාමීන් නැත්නම් ඥානানন্দ ස්වාමීන් වහන්සේ ආදී ස්වාමීන් වහන්සේට බණ ඇහුවා අපි ඊට පස්සේ නිශ්චයක් ගත්තා කටුමුදේ අපත්‍යදාල ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවීම දේශනා පිළිබඳව අපි නැවත සමාලෝචනයක් කරා ඒකට අපි පෙළඹුණේ ඒක ඉන්ද්‍රී මාධ්‍ය පටන් ගන්න තුන ස්වාඥාත අපත් වෙනත් ඉස්සලා ඒක බොහෝම ජනප්‍රිය වෙලා තිබුණ බටහිර ලෝකයේ කිසි ගන්න අය අතර ඒ ස්වාමීන් වහන්සේ අදහස් කරන දේ තවත් ඒක ක්‍රියාත්මක කරන කෙනෙක් ක්‍රියාවත් කරන කෙනෙක් ඒකට අර්ථකථන දෙනකොට අර ගැඹුරු අදහස් තේරුම් කරගන්න මේ අත්‍යලක් වෙනවා. ඒක මේ ඒකට අපි සුදුසුද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් අපි ප්‍රයත්නයක් ගන්නවා. අහිංසක ප්‍රයත්නයක් වෙන්නේ නැහැ. මට අපි විචනයක් කරනවා. ඒ නිසා එක්ක සුදුසුකමක් පොළොවට ගන්න ඕනේ අපිට නැත්නම් අහිංසකම නැති කරගන්න වෙනවා. මේ ප්‍රශ්නයක් නැහැ ආනන්දවන්සේ නැති ඉඳා. කියනනම් මොන මොන හරි කියයි. මේ කවුරුත් නැති නිසා ඒත් අපි බලාපොරොත්තු වෙන ඇත්තටම මාර පළවෙනිම දේශනාවේ මතක් කළා වගේ ස්වාමීන් වහන්සේ නිවිද නිවීම කිරි ඔය සක්මනේ ඉන්නේ. අපි එතකොට ඇතුළුනේ දොර මෙතනින් ගිහිල්ලා සක්මන් ඇතුළේ පිටිවස්ම කෙලවරේ පැවිදෙන්ට ආපු සුදුඳගත් උපාසකලා විදිහට තමයි සම්බන්ධ. ඊට පස්සේ මේ එලි දක්වන කම්ම වැඩ පිළිවෙලේ ගොඩාක් ළඟින් හිටියාම මේ ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ මේ කියලා බත් හැවිය මාළුවේදී බාහන් ඉස්සෙල්ලා ලුණු ලුණු මිලිස් බන්නවා මේට අරගෙන මේ හැන්දෙන් ටිකක් අරගෙන අනිත් වගේ මට තමයි ලුණු මිරිස් බාන්න වෙන්නේ. හිත බන කියනවා අද දෙනවා මට මෙන්න මේ ටිකයි මම කියන්න හදන්නේ. මිල්ලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මේ ටික ටිකෙන් උපුටාගත්තේවා ෆුල් ස්ටෙප් වල තුනක්වත් ලියනවා. ෆුල් ස්ටෙප් වල කියන්නේ ෆුල් ස්ටෙප් වල එකමාරක් විතර ලියනවා. ස්ට්‍රක්චර් කොහොම කටපාඩම් කියන්නේ. ඉතින් ඒකේ මට විශාල මේ ත්‍රිපිටකයේ දුර ඇරදීමක් වුණා. ශාස්ත්‍රයේ යනුව මම මේ කියන්න දන්නේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ නිවනේ නිවීම දේශනා ස්වාමීන් වහන්සේ විසින්ම අලුත් දෙයක් කරන්න සිද්ධ වුණා පහන් කරන දේශනාව වශයෙන් පටිච්චසමුප්පාද දේශනාව වශයෙන්. ඒ නිසා අර අදහස් තවත් පොඩ්ඩක් ස්වාමීන් වහන්සේටම අර්ථකථන එන්න පටන් අරගත්තා. ඒක මම වගේ කෙනෙකුට පහසුවක් වුණා. ඉතින් දිගින් දිගට ගියා. දිගින් දිගට කියයි මම කරන්න හදන්නේ මේ නිවෙන නිවීමයි අර පරිසම්පාද දේශනයි අමතර විස්තර ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරපුවත් අරගෙන අපේ පුළුවන් එකක් ඉදිරිපත් කරන්න යන්නේක ඉතින් මේ අසුගියේ මම ලංකාවේ නැති කාලේ චන්ද්‍රත්න හඳුරෝ ඒක පවත්වාගෙන ඉහිලා තිනවා මම ඒකට ඉතින් තාමත්ම ස්තුතිවන්ත වෙනවා මොකද මේ ඒ මම ඉඳගෙන ඇහුවා සමාජලාට ඒ කීප දෙනෙක්ම මේකට අහනවා මේ මිස්සෙල් ආරකේ සම්බන්ධ වෙලා ඒ කියන්නේ අපි නිවනේ නිවීමේදී ඥානන්ද සාසයේ නිස්සන්වණී කෙනෙක් කියන ආකල්පයෙන් පටන් අරගෙන නිවනේ නිවීම ඉවර වෙනකොට සාංශ මෙහෙන් ගියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පහන් කනුව මූලතන කරන ගියා. අන්තිමට කිරින්දි මොකද්ද මොන ස්ටේට් එකද කිරින්දි වල කිරිල්ල වල කිරිල්ල වල ස්ටේට් එක මුල් කරගෙන ගියා. ඊයාට දැන් මේ වැඩ පිළිස ආයත් ඥානන්ද සාංශිකේ මේ කීටි නාමයේ මේතිලට අපි අදලා ගන්න ගන්න ප්‍රයත්නයක් තියෙනවා. ආයත් අපි අර ගන්නවා. ඒකට දැන් කවුරුත් විරුද්ධ වෙන්න කෙනෙක් නැහැ. කිරිල්ල වල කට්ටිය ඉන්නේ නැහැ. ඒ පැත්තට එන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් කරන්න හදන්නේ නැවත සැරයක් අර මේ ස්වාමීන් වහන්සේ පස්සේ ඒ ශාකේ කීර්ති නාමයේ කීර්ති නාමය කියලා කියන්නේ විස්තර වෙච්ච නැති යම් යම් කොටස් පිළිබඳව ඒ විග්‍රහ කරන ගතිය නිස්සරණ වන සම්ප්‍රදාය කරගන්න අර ස්වාමීන් වහන්සේ ඇති කරපු කීර්ති නාමයේ අපි අපව මෙහෙට ගණ්ඩ හදනවා. ඒකට අපි සුදුසුද දන්නේ අපි වැඩිදී අහිංසකද දන්නේ ඒක ඉතින් ආගෙන ඉන්න අයට බාරයි. අපි වැඩි කරගෙන යනවා. ඉතින් මේ මතක් කිරීම පස්සේ මම ඉල්ලන චන්ද්‍රරත්න සාහිගේ අද දවසට අවශ්‍ය මාතෘකා ඉදිරිපත් කරලා ඊය පාර කරගෙන යන ඉඳලා මෙතෙන් සම්බන්ධතාවය අරගෙන දෙන්නේ කියලා.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 පුළුවන් තරම් ඉස්සරහට එන්න ඔය වැස්ස වයින් වෙලාවට එීම අමාරුයි. ඒකට අර මයික් එකට ඇහෙනවත් ළඟයි. අපි දැන් කතා හලින්නේ කතා කරන්නේ. එහෙම නැතුව ශබ්ද දෙන්න ගත්තොත් ගෝස වෙනවා හරි. ඊට වැඩි ලේසි එක පෞලි වගේ නිකන් ඇලි ගලි වාසය කරනවා. ඒකදී විශේෂයෙන්ම මතක් කළා ස්වාමීන් වහන්සේ අර දීසුලියට උපමා කළා මේ මේ පටිසංපාදයේ අත්ලක්වන්න දීසුලියත් පටිසංපාදයේ එන ඒ ද්වාසත් ද්වාදකාංගයත් ස්වාමීන් වහන්සේ වෙන්වෙන්ව එම්දීසුලියේ මෙන්න මේ මේ කොටස් පටිසංපාදයේ මෙන්න මේ මේ කොටස් වලට සමානයි දීසුලියේ මෙන්න මේ කොටසෙන් මෙන්න මේ පටිසංපාදයේ මෙන්න මේ අංග නිරූපණය වෙනවා කියලා කොහොම සංසන්දනාත්මකව මේ විග්‍රහ කරගෙන ගියා ඊළඟට තව ඊළඟට මේකේ හම්බුණා මේ නැත්නම් මේ පටිසෞපාදයේ දැකීමම නැත්නම් පටිසෞපාදයේ තේරුම් ගැනීමම මේ ධම වටහා ගැනීමයි කියන එක මේ මේ දේශනාවේ අන්තර්ගත වෙලා තියෙනවා මහා හතිපදෝපම සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනවා යෝ පටිසෞපාදම් පස්සති සෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති සෝ පටිසෞපාදම් පස්සති කියලා. ඒතකොට යම් කෙනෙක් මේ පටිසෞපාදය නුවණින් තේරුම් ගත්තා නම් ඒ තැනත්තාම මේ ධර්මය දකිනවා. එතකොට මේ යම් කෙනෙක් ධර්මයේ දැක්කනම් එයා අනිවාර්යෙන් පරිසම්පාදේ දකින්නවා කියලා මේ මහා හත්තිපදතුන් සූත්‍රයේදී දේශනා කළා කියනවා. ඊළඟට සෝවාන් වෙච්ච පුද්ගලයාට පවා පරිසම්පාදේ පැහැදිලි කියන එක මේ තවත් සූත්‍ර දේශනාවකින් විශේෂයෙන්ම පංච භය වේද සූත්‍රය කියන එකේදී සඳහන් කරලා තියෙනවා. ඒකේ තියෙනවා බොහොම ලස්සන ප්‍රකාශයක් අරියෝ චස්ස ඥායෝ පඤ්ඤාය සුදිත්තෝ හෝති සුප්පටි විද්ධෝ කියලා. ඒ කියන්නේ ආර්යෝ ඥාය ප්‍රඥාවෙන් මේ ආර්ය භාවයටපත් වෙච්ච ඒ සෝවාන් පුද්ගලයා දැක්කා හොඳින් දැක්කා ඒ වගේම එයා හොඳින් ඒක විනිවිද දැක්කා නැත්නම් අසා කරගෙන ගියා එතකොට මේ පරිසම්පාද ධර්මය දැන ගැනීම එතකොට ආර්යයන් වහන්සේ කෙනෙක් සෝවාන් වෙන මට්ටමේදී සිද්ධ වෙනවා කියන එක එතකොට ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා ඒ වගේමයි උනාසී ඊළඟ මතක් කරනවා මේ පරිසම්පාදය මහා මහා ප්‍රධාන සූත්‍රයේදී කොහොමද විපස්සී කියන බෝසතාණන් වහන්සේ බුදු මේ බුදු වෙන්න කලින් කොහොමද මේ යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරලා මේ පටිසමුපාදය තේරුම් ගත්තේ කියලා. ඒකට උන්වහන්සේ මේ විපස්සී බෝසතාණන් වහන්සේ මේ ජරා මරණ වලට හේතුව නැත්නම් මේ විවිධාකාර දුක්ඛන්දරාවට හේතුව මොකන්ද කියලා ප්‍රශ්නේ. අදින්නම් තමයි මුලට විග්‍රහ කරගෙන යන්නේ. හොඳින් නුවණින් කල්පනා කරගෙන යන්නේ. ඒතකොට උන්වහන්සේට තේරෙනවා ඒකට හේතුව මේ જાතිය කියලා. ප්‍රශ්නේ ඉදීමක් තියෙන නිසායි කියලා. ජාතියට හේතුව මොකද්ද කියලා ඊළඟට නුවණින් විමසලා බලනවා. ඒකට හේතුව භවය කියලා උන්වහන්සේට වැටහෙනවා. ඊළඟට භවයට හේතුව මොකද්ද කියලා නුවණින් විමසලා බලනවා. ඒකට හේතුව උපාදානය කියලා තේරෙනවා. උපාදානයට හේතුව මොකද්ද කියලා කල්පනා කරලා බලනකොට ඒකට හේතුව සංහාවයි කියලා තේරුම් ගන්නවා. සංහාවට හේතුව මොකද්ද කියලා තේරුම් ගන්න මේ නුවණින් විමසලා බලනකොට ඒකට හේතුව වේදනාවයි කියලා උන්වහන්සේට වැටහෙනවා. ඊළඟට වේදනාවට හේතුව මොකද්ද කියලා නුවණින් විමසලා බලනකොට ඒකට හේතුව ස්පර්ශයයි කියලා වැටහෙනවා. ස්පර්ශයට හේතුව මොකද්ද කියලා නුවණින් විමසලා බලනකොට ඒකට හේතුව සලආයතනයයි කියලා තේරෙනවා. සලආයතනයට හේතුව මොකද්ද කියලා විමසලා බලනකොට ඒකට හේතුව නාම රූපයි කියලා තේරෙනවා. නාම රූප වලට හේතුව මොකද්ද කියලා විමසලා බලනකොට ඒකට හේතුව විඥානයයි කියලා තේරෙනවා. අර විඥාණයට හේතුව මොකද්ද කියලා බලනකොට ඔන්න ආපත්තට කැරකිලා එනවා. ඒකට හේතුව නාම රූපයයි කියලා. එතකොට මේ නාම රූපයත් විඥාණයත් අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය කොට විපස්සී බෝසතාණන් වහන්සේ තේරුම් ගන්නවා. ඊට ඒකම මේ මේ නාම රූපයත් විඥානයත් අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය කටුකුරුන් සායනාංශයේ බොහොම ලස්සනට පැහැදිලි කරලා දෙනවා බුදුරජාණන් වහන්සේගේම දේශනා පාඩයක් අරගෙන මහා නිදාන සූත්‍රයෙන්. ඒ වගේමයි තවත් සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු නලකලාපී සූත්‍රයත් මේ කටුගුන්නේ ස්වාමීන් වහන්සේ එකට උපමාවක් වශයෙන් නැත්නම් උදාහරණයක් වශයෙන් පෙන්නනවා. ඒක එනවා ලස්සන සූත්‍ර පාඨයක්. ඒකං ආකණ්ඩේය ඒකා පපතේය අපරංචේ ආකණ්ඩේය අපරා පපතේය කියලා. මේ එකක් ඇද්දාම අනිත් එක කඩාගෙන වැටෙනවා. ඒ අනිත් එකක් මත එකක් හදාගෙන පවතින ස්වභාවයක්. ඒකමයි ඇත්තටම පස්සේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු පරිසම්පාද දේශනා මාලාවේ ඒ පොතේ ඇත්තටම මුලින් පෙන්වන්නේ ඒ එකිනෙකට හේතු කරවූ බටකොටු මිටි දෙකක ඒ අන්‍යොන්‍ය වශයෙන් මේ දෙන්නා උපකාර කරන ස්වභාවය. ඒකට මේ නාම රූප බටකොටු මිටිය විඥාන බටකොටු මිටියට හේතු වෙලා තියෙනවා. විඥාන බටකොටු මිටිය නාම රූප බටකොටු මිටියට හේතු වෙලා තියෙනවා. හැබැයි මේ නාම රූප බටකොටු මිටියට අර ඉන් එහා තියෙන අංග ටිකත් හේතු වෙලා තියෙනවා. නාම රූප බටකොටු මිටියම මිටියටම ඒකට සලායතන සලායතනය ඊළඟ සලායතනයේට ස්පර්ශයේ ස්පර්ශයට වේදනාව වේදනාවට තණ්හාව තණ්හාවට උපාදානය උපාදානයට භවය භවයට ජාතිය ජාතියට ජරා මරණ ශෝක පරිදේව කියන මේ ඔක්කොම ටික හේතුලා තියෙනවා යම් අවස්ථාවක මේ අන්‍යෝන්‍යපත සම්බන්ධයේ යම් කෙනෙක් කැඩුවා නම් අකාලික වශයෙන් ඒ වගේමයි සම්දිත්තික වශයෙන් කෙනෙකුට මේ පටිසමුපාදය ක්‍රියාත්මක වෙන එක නවතිනවා එහෙම නැත්නම් ඒක කැඩලා යනවා එතකොට මේක සම්දිත්තික වශයෙන් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණය මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයේ තිබෙන විශිෂ්ටම ලක්ෂණය තමයි මේ සම්දිත්තික අකාලික බව. ඒක ස්වාමීන් වහන්සේ මතක් කරනවා හොඳින් මතක් කරලා පෙන්නනවා. මොකද මේක වර්තමාන වශයෙන් දැකගත හැකි දෙයක් භාවනාවේදී කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක්. ඒ වගේමයි මේක මේ පරිසම්පාද ධර්මය ඇත්ත වශයෙන්ම තනිකර දුක් ගොඩක කේවල දුක්ඛ ස්කන්ධයක සමුදය හා නිරෝධය පෙන් කරනවා මිසක් සංසාරගත පුද්ගලයාගේ සංසාර ගමනේ අවස්ථා තුනක් වෙන එකක් නොවේ කියලා ස්වාමීන් වහන්සේ මේ තුන්වෙනි දේශනාවේ සඳහන් කරනවා. මොකද මේ පටිච්චසමුපාදයේ පසුකාලීනව මේ විග්‍රහ කරන්න ගිහිල්ලා තියෙනවා මේ බහ තුනකට ඈඳලා මුල් කොටස් දෙක අවිජ්ජා සංඛාර කියන මුල් කොටස් දෙක අතීත භවයකට දාලා ඊළඟ කොටස් 8 වර්තමාන භවයට දාලා අන්තිම කොටස් දෙක අනාගත භවයකට දාලා මේක විග්‍රහ කරන්න පසුකාලීනව පෙළඹලා තියෙනවා. ඒ කටයුත්ත හරහා මේ පටිච්චසමුප්පාදයේ තියෙන අර වර්තමාන වශයෙන් පච්චුප්පන්න වශයෙන් දැක ගන්න පුළුවන් හැකියාව. ඒක මේ සම්දි ධර්මයේ තියෙන සම්දිත්තික ස්වභාවය, අකාලික ස්වභාවය මතු කර ගන්න පුළුවන් හැකියාව යම් පමණක වැළහී යාමක් සිදු වෙලා තියෙනවා. ඒත් මේ කාරණා සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට අපිට විග්‍රහ කරලා දුන්නා. ඊළඟට තව මතක් කරලා තියෙනවා මේකෙම අර මේ හේමක මානවක පුච්චා පුච්චා කියලා මේ පාරායන වර්ගයේන මේ කොටහක් මතු කරලා දීලා තියෙනවා. ඒකෙදි සාවින් වහන්සේ මතක් කරනවා මේ හේමක කියන මානවකයෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගේ ධර්මය බොහොම මෙහෙමින් මාගේ කරනවා. මොකද මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන ධම වර්තමාන වශයෙන් Tamanට අනුගමනය කළ හැකි ප්‍රායෝගික වැඩ පිළිවෙලක් එක් තියෙනවා. ඒකෙදි ඒ ඉදිරිපත් කරනවා ගාතාවක් ඒකේ එනවා අන්තිමට යම් විදිත්වා සතෝචරං තරේ ලෝකේ සත්‍විකං කියලා. ඒ කියන්නේ යම්ස කෙනෙක් මේ ධහම තේරුම් අරගෙන සතිමත්ව හැසිරෙනවා නම් එයාට මේ ලෝකේ තියෙන මේ විසත්‍තිකා කියන ඒ තණ්හාව තරණය කරගන්න පුළුවන් කියලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ප්‍රශංසා මුඛයෙන් මේ හේමක මානවකක් මේ කියලා. ඒතර මේ විදිහේ කරුණු රාශියක් එතකොට මේ අපි මේ දෙවනි දෙවනි නෙමෙයි තුන්වෙනි දේශනාවේදී ස්වාමීන් වහන්සේ ධහමෙන් මතු කරලා දීලා තියෙනවා. අද අපිට එතනින් නම් ඉදිරියට යන්න පුළුවන්. මම ඒකට දැන් කරපේකමත සමරයිස් වෙන්නේ නැත්නම් අලුත් අද කරන්න තියෙන්නේ. නෑ කරපේකම සමරයිස්. ඉදිරියට යන්න බෑ මට කියනවා කතා කරන්න. ඔව් නෑ එහෙනම් දැන් අපිට ඉදිරිපත් ඉස්සරහට දැන් මෙතෙක් මේ මේ ඉදිරිපත් කළේ අතරම මේ තුන්වෙනි දේශනාවේදී ස්වාමින් වහන්සේ ඉදිරිපත් කළ තීච කරුණවල සාරාංශයක්. ඉතින් මේ මම ලොකු සායනාසයට ආර්දනා කරනවා ඒ සම්බන්ධයෙන් යම් වචනයක් කියන්න තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න. මම හිතේ වුණාන් තියෙන හිතුවේ ඉන්නකොට හිතුවේ මේක මේ අද කරන්න තියෙන එකේ වටනක් කියවන්නේ කියලා ඒ මනස හැර වැඩි යනවා චන්ද්‍රතන හොඳ. ඒකට කාටවත් තේරෙන්නේ නැහැ අනුකත කියන එක කරන්නේ. ඒකේ නමුත් මම අහගෙන ඉන්නකොට මට තේරෙනවා මේ මේක ඇතුලේ තියෙන මේ නන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කිරීමේ තුල ඇතුලේ තියෙන පටලවිලි දෙක තමයි. ඒක තේරුම් අරගත්තාම මම හිතනවා විචනාත්මකව බලන්න පුළුවන් කියලා. ඒකෙදී මේ ඔය අනුචීප එකම මම කතා කරන්නේ. අපි දැන් කතා කරන කීයේදී පච්චසමුපාදයේ තමයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න හදන්නේ. පස්සේ පරිසම්පාදෙම ස්වාමීන් වහන්සේ පසු දේශනාවට ඉදිරිපත් කළා. ඉතින් ඒකදී යනකොට භාවනා කරන කෙනෙකුට හතර පොලකදී මට තේරෙන විදිහට හතර පොලකදී මේකට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ ධර්මයේ අතර ගන්න පුළුවන් වෙලාවක් කියලා. ඒක හුනේ නැත්නම් මේ යෝගාවචර දැනගෙන මේ හතර පොලේදී ඒ විදිහට ක්‍රියාත්මක නැත්නම් කර්ම චක්‍රය. එචා ඒන වෙලාවේදී මේ ධර්මයේ ඥානන්ද ස්වාමීන්ගේ ධර්මයේ අපේ ඔළුවට එන්න ඕනේ. මෙන්න මෙතනයි මේ මේක කඩන්න පුළුවන් තැන කියලා. එතෙන්දී මේ නීකොත්ෙන් කඩන්න පුළුවන්. ඒතර කිරිබිම් මල් නැට්ටක් වගේ වෙනවා. ඒ කියන්නේ අපි කොතනදීද මම යවතින් ඇඟිලි ගහන්නේ ඇඟිලි ගහන තාක්කල් ප්‍රතිසම්පාදේ නැහැ. කොතනදීද මම හොඳටම අඩු වෙන්නේ එතකොට ප්‍රතිසම්පාදේ ඉඳ දීලා යෝගාවචරය කළ යුත්තේ මොකද්ද? මේ මේ ටික මතක් කරලා එතකොට කළ යුත්තේ මොකද්ද නිකන් ඉන්නේ. අන්නේ නිකන් ඉන්නේ කොතනදීද කියන එක අද ප්‍රශ්නයක් කරගෙන ඔක්කොමලා කියනවා පටන් ගන්නත් ඉස්සර නිකන් ඉන්න කතාවක් කියලා. වීර්ය කරන්න ඕනේ. දැන් ධර්මය අවබෝධ කරලා තියෙන්නේ කොහොමද තිවන් දැකලා තියෙන්නේ කියන කතාවක් කියනවා. එතකොට අකිරිය වාදයකට වැටෙනවා නැත්නම් මේක නිකන් මේ විශාල ගැඹුරු ධර්මයක් පුංචි කරන්න යනවා. මමත් බණ කියනකොට කීප වතාවක් කියලා තියෙනවා. උඟක් වෙලා තියෙන්නේ නිකන් ඉන්න එක කියලා. නමුත් නිකන් ඉන්නකොට තැනක් තියෙනවා. එතෙන් යනකම් කලියුත්තක් තියෙනවා. අන්න එතන ගියාට පස්සේ නිකන් ඉන්න ඕනේ. ඉතින් යෝගාවචරයට තමයි කෙලි මේ වගේ කීම එන්නේ. ඒක මේ පෙර කළ පින් වලවත් භව තුනකවත් මොනවාද මේ හේතුක ප්‍රතිසන්දිවත් නෙවෙයි. මෙන්න මේක අල්ලන්න පුළුවන් නම් මෙන්න මේ මං කියන්න හදන තැන මං කියන්නේ මම මේ ලඝුවත් වාක්‍යයෙන් කතා කරනවා කියලා. අල්ලන්න පුළුවන් නම් මං කියනවා ඒක නට දසපාරමිත පිළිදී කියලා. අල්ලන්න පුළුවන් නම් මං කියනවා හේතුක ප්‍රතිසන්දි තියෙනවා කියලා. අල්ලන්න පුළුවන් නම් මං කියනවා එයා විපස්සනාව දන්නවා. අල්ලන්න පුළුවන් නම් මං කියනවා එයා සෙල්ලක්කාරයි කියලා. අල්ලන්න පුළුවන් නම් මං කියනකට පරිසම් මේ යොන්සුමස්කාරය තියෙනවා කියලා. ඉතින් ඒ අල්ලන්න පුළුවන් තැනට මේ ඥානසංසකේ ධර්ම සම්භාරය එකතු කරන්න නම් දැනුම් සම්භාරය එකතු වෙන්න ඕනේ. එතෙන් යනකම් භාවනා කරලා මේ දැනුම එන්න ඕනේ. චින්තාමය ඥානයක් වශයෙන් ඒ එතෙන්ට ගියාට පස්සේ උදව් වෙන්න ඕනේ. මුලකටේ තියන කටපාඩම් කරන්න ඔතෙන් යන්න බෑ. ඔතෙන් ගියාට පස්සේ මේක දන්නේ නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මේ දෙක එකතු වීම අපි මේ සුතමේ වශයෙන් ඇහුවට ඔක චින්තාමේ වශයෙන් තියාගෙන භාවනාදී මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ තේරුම් අරගන්න ඕනේ මෙන්න මෙතනයි නිකන් ඉන්න ඕන තැන. ඇයි නිකන් ඉන්න ඕනේ මෙන්න හේතු. ඒක ගමනේදී කීප සැරකදී අපිට කතා කරන්න සිද්ධ වුණා. කිටියෙන් අපිට පෙන්වලා දෙන්න පුළුවන් චුරසුඤ්ඤත සූත්‍රයේ පෙන්වලා දීලා තියෙන විදිහට පියවර හතරක් අපි දැන් ඉස්සන් වනේ ඒක නිකන් පාරිභාෂික ශබ්දමාලාවට දාගෙන තියෙනවා. අපි මේ ගත කරන ජීවිතේ විශේෂයෙන්ම සුදු ඇඳගෙන ඉන්න කට්ටිය දෙංගිලි දික්කලා කියතයි ඒගොල්ලෝ ඉන්නේ කාම ගුණවල. කාමේ වඩනවා. ඇයි රූප බලමින් කණේ සද්දාගෙන ඒවට උපකරණ එකතු කරමින් කාම ගුණ කාම ගැන පොත් කරනවායි කියලා කාමේ පොත් කර කර ගොඩ ගහගෙන ඉනවා. ඒ කාම ගුණයන් වල ජීවත් වෙන කෙනා ඉතින් පුදුම තරලෝකේ ඉන්නේ. පුදුම පීඩාවක ඉන්නේ. පුදුම අසහනක ඉන්නේ. මොකද මේ එක්කෙනෙක්වත් ඒක සන්තෝෂ කරලා මැරිලා නැහැ. අකිට්ඨෝ කාමදාසෝ ඌනෝ. ඒක අතෘප්ති කරනවා. ඌනමයි. කාමයට දාසමයි. ඉතින් ඒකත් එකෙන් සමහරේ මේකෙන් අබිනිෂ්ක්‍මණය කරනවා. කාමයේ අතහැරලා දුක්ඛ මූලගත ශුන්‍යාකාරගත කියන්නේ කාය විවිකේ හොයාගන්න. කාය විවිකේ හොයාගත්තට පස්සේ යා කාමෙන් වෙන් වෙනවට කන්දර නැගපු කතාව තියෙන පල්ලෙහාට චිත්‍රේ. කන්දර නැග. නැගකට පස්සේ නැගපු නැති කට්ටිය හිතනවා දැන් මේගොල්ලෝ ඉන්නේ ජොලියේ කියලා. නැගපු කට්ටිය, නැගපු කට්ටිය මල අමාරුකටපත් වෙනවා. මෙතන ඉන්න කට්ටියගේ ආහඳුරුගේ මූණ අට වෙලා තියෙන හැටි හිතාගන්න මේ බැවිදි වුණාට පස්සේ අර කාම්බේ මේ කාම්බේ වලට බහම් වෙන බම්බුවක් නැහැ හරි අපහසුටපත් වෙනවා මොකද කාම සංඥාවෙන් පීඩා ලබනවා කාම සංඥාව කියන්නේ අර කරපු දේවල් පිළිබඳ මතක සටහන ඒකට අපි කාම ඡන්දේ ව්‍යාපාදී චීන මිද්ද උද්දච්ච කුච්චිකිච්ඡා කියලා කියනවා ඉතින් ඒකාන්තයෙන් ඇත්තටම අතීත මතක සටහන් විතරමත් නෙවෙයි සංඥා හැම කෙනෙක්ම අනාගත සැලසුමක ජීවත් වෙනවා ජීව වගේමයි එහෙම නැත්නම් ජීවත් වෙන්න බැහැ නැත්නම් සීදීනස ගන්න ඕනේ. ඒකද කියන්නේ epistemological suicide එහෙම නැත්නම් ඥාන විභාගීය සීදීනස ගැනීමක් කරන්න ඕනේ. කාටද අනාගත සැලසුමක් නැත්නම් ඒක සීදීනස ගැනීම. අද ගොඩාක් වෙනවා ඇමරිකාව. ජපාන. ආර්ථිකය ගිහිල්ලා යන්න කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ලොකු සතුටක් තියෙන ඉල්ලන්නේ. හිරෝෂිමා කම්ගිනි කන්දේ පැනලා මැරෙනවා. මෙල්බන් වල වෙස්ට් ගේට් එකේ පාලමේ පැනලා මැරෙනවා. ඉතින් වාහන අතර ගන්න තමයි. වහන්න නැත කරුවොත් නැත කරන්න නැත කරා පැන. මේ පැත්තම වීඩියෝ කැමරා දාලා තියෙනවා. ඒ මොකද ඉතින් ගිහිල්ලා දැන් කොහෙද යන්නේ? ඉතින් ඒ නිසා සංඥාලඟ තියෙන හැම කෙනා ගාම එක බුදු වෙන්න, එක රහත් වෙන්න, එක නැත්නම් ධර්මදර විශිෂ්ට ධර්ම කපික වෙන්න. ඉතින් කියනවා මේ විහාරාංගික යන මොන ගොඩක් තියෙනවා. ඒක නැත්නම් ෂුවර් මතක තියාගන්න සීදීනසාර. මේක හොඳයි. මොකද්ද? මේ අනාගත දරුවා. මේ ඔක්කොම වැටෙන්නේ කාම සංඥාවලට. ඉඳගත්තට පස්සේ මෙව්ව තමයි පීඩා කරන්නේ. ඔළුවට කිසිසේත්ම අරමුණට හිත තියන්න බෑ. තිබ්බත් ලාහට තිබ්බ ගෙඹෝගේ පණිනවා හිත. පණින්න හේතුවක් තියෙනවා. කාමයේ අතහැරියාට පස්සේ කාම සංඥා නැගිටිනවයි කියන එක කාමයේ අතහැරපේ කරන දන්නේ නැහැ. එයා කාමයේ අතහැරපුවාම ඔක්කොම අතහැරේ කියලා අතහැරෙන්නේ නැහැ. කාම සංඥා වැඩි වෙනවා. තුවාලේ පෑදුවාට පස්සේ වරන්ගේ රිදෙනවා. ඒ සුතමින්නාලේ තියෙන කරණ දන්නවා කැලීර ගියාට මොකොත් හම්බෙන්නේ හම්බෙන්නේ කායි විවිකේ විතරයි චිත්ත විවිකේට වෙනම ප්‍රයත්න කරනවා. මම කැමම විශේෂණය කරලා කියනවා ගිහිගිය අතරපු කෙනාට ගිහිගිය අතරපු මේ ලාභ ලබන්න ගිහිගිය අතර පමණින් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ චිත්ත විවේකයේ සඳහා සීල ශික්ෂා නෙවෙයි සමාධි ශික්ෂා වඩන්නේ. සමාධි ශික්ෂා වඩනකොට පරණ මතකයි අතීත සලසුමයි දෙක පුරෝම මැදට ඉඳ දෙන්නේ. ඉතින් ඒකට බුද්ධ ඥානසලකට ආනල ගිහිල්ලා කියනවා ඔන්න ඔබ අන්තිකේ වුණා අපි කී කිය අතහැරියා. දැන් අර ලෝක දෙකක මම ඇහිලා වෙලා මේ පැත්තෙන් කාමයේ අතහැරපු කාමයේ පැත්තෙන් කාම සංඥා මම මොකද කරන්නේ? ඒක ඒ වරංගු ප්‍රශ්නයක්. ඒක පුදුමයි කියනවා රූපයකට හිතලා කියලා. රූපේ තමයි අපි කාය කායන් වශයෙන් කියන්නේ ආහපාන කියන්නේ තිබ්බි මැකිලිම කියන්නේ සවම දකුණ කියලා කියන්නේ යනකොට එනකොට රූපයකට හිත දාන. එතකොට රූපෙට හිත දාන්න පුළුවන් නම් ඒකේ කාට කියන්න පුළුවන් ඒ දාගෙන ඉන්න හැම චිත්තක්ෂණයකම ආස්වාස් ප්‍රසවාසයේ තියෙන හැම චිත්තක්ෂණයකම පිම්බි මැකිලිම කරන එක නෙවෙයි එහි හිත තියෙන හැම චිත්තක්ෂණයකම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න හැම චිත්තක්ෂණයකම සක්මන් කරනවා සම්බක්මන බව දන්න හැම චිත්තක්ෂණයක යට කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ ඒක දන්නවනම් ඕකම නින්න ඒක ගත කරන අරමුණේ ගත කරන හැම චිත්තක්ෂණයකම මිතුවාකල් සංසාරේ ওই දියසුලි හදන තරම් උග්‍ර කාමයේ සහ ඒකේ හෙවණැල්ල වෙන කාම සංඥාව දෙකම නැහැ ඒ නිසා අපේ එකම නිවන ඒකට කියනවා තදංගනේ බුද්ධි කියලා. පුළුවන් තරම් චිත්තක්ෂණ ගානක් වර්තමාන ඊට තියෙනවා. මෙතන ඉන්න එක්කෙනෙකුටත් ඒක නැත්තේ නෑ. මේ එක්කෙනෙක්වත් ඒකට සතුටු නෑ. මේ එක්කෙනෙක්වත් ඒක වටිනාකම තාම දන්නේ නෑ. ඒ නිසා මේගොල්ලෝ හිතනවා නෑ මට එහෙම අරමුණක හිත තිබ්බට හිත පිටපනිනවානේ. ඉතින් ගා වෙන අරමුණ එනවනේ මට තාම මේ මේ ධ්‍යාන ලැබුන්නේ නෑනේ. මාර්ගඵල ලැබුන්නේ නෑනේ. අභිඥා ලැබුන්නේ නෑනේ. ඒ නිසා හිතනම් තිබ්බයි කියප්පයි වැඩක් නෑ. කියලා ඒ වර්තමාන සිත තිබ්බත් අගේ නොකිරීමේ ශාපේ තමයි පැවිද්දන්න තියෙන එකම දුර්ලභම. පැවිද්ද කිසි කෙනෙක් අදක්ෂ නැහැ. ඒකට යන්න පුළුවන් අගේ කරන්න. අගේ කරන්නේ නැති නිසා අරමුණක හිත පවත්තන්න බෑ. ගිය ගමන් කම්මැලි එතන කිව්වා. දැන් නෑ ඉතින් කාමේසා කාම සංඥා නැතිව යට තේරෙන්නේ නැහැ. හරි දැන් මෙතෙන් දිග ගිහලා දැන් හරි අරමුණේ තිබ්බයි මොකක්වත් ලැබුණේ නැහැ කහා පාට ආවේ නැහැ උඩ ගියේ නැහැ අරක මේක නැහැ ඉතින් ඒ නිසා යා අර අරමුණක තිබ්බ හිත අරමුණේ වෙනස් වීම දකින්නේ අනිත්‍ය දකින්ද විපරිණාමය දකින්ද මේකට ගියාට මොකද මේකේ මට සාන්තියක් දෙන්නේ නැහැ. මම විශ්වාසයේ තියෙන ආනාපානෙත් වෙනස් වෙනවා. මම විශ්වාසයෙන්ගේ පිම්බි නැගිලිමත් වෙනස් වෙනවා. මම මේ එක ටිකට පිටියන්නේ නැහැ කයවත් තියානින්න බෑ කලියන්න හිතෙනවා. සක්මන කරන්න ගියාම ඉඳ ගන්න හිතෙනවා. වම තියෙන උඩ දකුණ බලන්න හිතෙනවා. මේ වීමේ වෙනස් වීම ගොජ දමමින් පේනවා. යෝගාචරය බලන්න කැමති නෑ. දකුණ කොට හිතනවා වැරද්දට. ඒක තන්නේ කර කර්මස්ථානාචාර්යවරුගේ වැරද්ද. කර්මස්ථානාචාර්යවරුට ක්‍රමසාවිදි හදලා දෙන්න ඕනේ පුත්‍රයෝම තමයි. ඕකට ඵලයන් ඕකට යන්නේ මොකද? කාමීසා කාම සංඥායි කර බෑ. ඔයා විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. ඔයා ආනපාන ඔය කිව්වට හිටින්නේ නැහැ. කියන්නේ නැහැ. යෝගාවචලව කියව ගන්න. ඒක තමයි අපට අසුද්ධ කරන්නේ. කාඩපත් කියන්නේ. මම මෙතෙක් කල් කියලා දෙනවා ඕ කිසිම කෙනෙකුට ඒක බෑ මේ විශ්වාසයෙන් තිබ්බ ආනපාන වෙනස් වෙනවා කියලා චෝදනාවක් වෙයි. අවදාරි කරගන්න පුළුවන් නම් එච්චර දැන් මේ පොයින්ට් එකට මම මේ කතා කරන්නේ යම් වෙලාවක ආනාපානේ දිහා කමන්නේ කම්මැලිවත් කමන්නේ අනේ කාමේසා කාම සංඥාවක් දතු වෙන්න පුළුවන් නම් ඊට වැඩි චිත්තක් දැකින්න පුළුවන් කියලා බැලුවොත් විතරක් ආනාපානේ නැත්නම් රූපේ නැත්නම් ගත්ත මූල කර්මස්ථානේ වෙනස් වීම දැක ගන්න පුළුවන් ඒක චෝදනාවක්වත් අත්තරක් දක්වන්න මේක භාවනාවේ අනිවාර්යම ඉදිරියට පිට විදේ ලබනවා අනිත් එක සමතේ පික්ම ගොව කියන්නේ විපස්සනාට හිත ගියයි කියන. අනිත්‍ය පේන්න පටන් ගත්තා. මං කියවලා තියෙන හැම කමඨාන් වාර්තාවක තියෙන්නේ අනිත්‍ය පේනකොට ඒක චෝදනාවකටපත් කරගෙන ඒක සතිය නැතික මේ ලකුණක් කියලා හිතලා සමාධිය නැතික මේ ලකුණක් කියලා අරමුණේ චපලකමක් කියලා හිතලා වැස්ස නිසා ආවයි කියලා කැස්ස නිසා ආවයි කියලා මැස්ස නිසා ආවයි කියලා චෝදනාපත් වෙනවා. අරමුණේ වෙනස් වීම දකින්න කැමති නැත්නම් ප්‍රතිසම්පාදයක් නැහැ. ප්‍රතිසම්පාදයේදී මේ බලනින් අරමුණ වෙනස් වෙනවා කියන එක තමයි. ඒක වෙනස් වුණා නම් යන වෙනස් වීමට ලෑස්තිලා ගියා. විරුද්ධ වෙච්චරයි මේ නිවනේ නිවනේ කියන හදන එච්චරයි. ලෑස්තිලා ගියා නම් ඒක වෙනස් වීම ආධුනිකයෙකුට විනාඩි 45ක් යනවා. මුදුවර බහනා කරපරට හුස්ම දෙකයි බලන්න. බලපුවාම හුස්ම නොපෙනිය. ලෑස්තිලා ගියා. නායකට ගත්තේ නැත්නම්, දඩේ කරගත්තේ නැත්නම්, චෝදනාට ගත්තේ නැත්නම්, හරි අඳුර ගත්තේ නැත්නම්. වෙනස් වෙලා ගියාට යෝගාවචරය එක්ක 100 100ක්ම නැති වෙන්න හිතනවා. එහෙම නැත්නම් 100%ක්ම ඇති වෙන්න හිතනවා කේවල තත්ත්වවලට යන්න පටන් ගන්නවා. මේක කියන සාපේක්ෂ අනුපුබ්බි විදියට මේක අඩුවීමක් වෙන්නේ. ගොරෝසුකම සියුම් වෙලා අරමුණ තිබුණ එක ඒ මහා නිදාන සූත්‍රයේ පෙන්වන්නේ දියවිලා දියවිලා දියවිලා යනවා. ඉවර වෙනවා හිතන්න එපා. ඉවර වෙන්නේ නැහැ. හැබැයි දියවිලා යන්න පටන් ගන්නකොට රූපය බුද්ධ වචනේ කියන්නේ රූපේ රූප සංඥාව බාරපත් වෙනවා. දැන් මේ දිය වෙමින් යනවා තියෙනවා නම් බැලුවොත් තියෙනවා නවන්නේ නැහැ කියලා බැලුවොත් නැහැ. අද්දක් තියෙනවා හැබැයි මට නෙමෙයි කතා කරන්නේ. කයි වේදනක් තියෙනවා ඒක ඉවසගෙන ඉන්න පුළුවන්. හිතවිලි නැත්තේ නැහැ හැබැයි හිතන හිතන දේවල් නෙවේ. අන්නේ දෙන්න ගියාට පස්සේ ඔන්න යෝගාවචරයට මම ඕක කියන්න ඕන දැන්න නිකන් හිටපන් කියන තැනට එනවා. කාමෙත් නෙමෙයි කාම සංඥාවක් නෙමෙයි රූපෙත් නෙමෙයි රූප සංඥා ඊට පස්සේ ඔතන බලාගෙන හිටියොත් සම්පූර්ණ ප්‍රතිසම්පාදිතේ. මම නෑ ඉතින්. ඇඟිලි ගහින් නෑ හිතන. මාන්නේ නෑ හිතන. ඒකට බුදුරජාණන් වහන්සේ එතෙන්ද ගියාට පස්සේ ඇත්තට මේ නිවන නිවීම තමයි ඒක තියෙන්නේ. එතෙන්ද බුදුරජාණන්සේ ද්විතීය චේතනා සූත්‍රය ඉදිරිපත් කළා තියෙනවා. අහන්නේ මේ තරමටම කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කළා. කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කළා. රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් තරම් දක්ෂ යෝගාවචරී. මට්ටම් හතරට ගියාට පස්සේ ඒත් ඒත් මේ විඥාණය යංච චේතේති අංච පකප්පේති අංච අනුසේති ආරම්මන මේකම් හොති විඥානස්ස තිතියාව කියලා මොකක් හරි චේතනාවක් පහල කරන එකකින් විඥානේ වාසය කරනවා මොකක් හරි ප්‍රකල්පනා ශරීරයේ විඥානේ වාසය ලබන නැත්නම් අනුසේවත ඥානේ ලබනවා ඒසට යෝගාචර දැනගන්න ඕනේ මේ විඥානයේ තියෙන ඇස්බඳුම අල්ලන්න නම් නැත්නම් පටිසම්පදේ සියල් සියල් 200 100ක් යන්න දෙන්න නම් විඥානයේ දානමේ පාට ප්‍රඥේ ශක්ත ගති වංචනික ගති චපල ගති අයින් කරන්න මේ වෙලාවේ එක එක පුංචි පුංචි චේතනා එන හැටි බලන්න කියලා. නිකන් ඉන්නකොටදී අර කෙරුවොත් හොඳයි මේක කෙරුවොත් නෑ අර කරන්න කියලා හදාගන්න මේක කරන්න හැංගල ඉච්චිච්චා එනවා. එතකොට බුදුන් කියනවා ඒක නිසා අදිෂ්ඨාන කරන යන්න මෙතෙන්ට ගියාට පස්සේ නිකන් ඉන්නවා කියන්නේ මොකක්ද මේ චේතනා පහළ වෙන එක අගය කරන්න එපා. චේතනා කරන්න එපා. සීදී වෙනස ගන්න. සිය දිවි නසා ගැනීමක්. මොකද අපි ජීවත් වෙන්නේ චේතනාවල. චේතනා විකේ කම්මං වදාන. ඒක නතර කරන්න ගියා බැරි නෑ. කරන්න පුළුවන්. හැබැයි ඒක සීල ශික්ෂා නෙවෙයි සමාධි ශික්ෂා නෙවෙයි වෙන ප්‍රඥා ශික්ෂා. ඒක තමයි ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කර තියෙන්නේ සබ්බ සංකාරයේසු නෑ. සම්බ්බ ලෝකයේ අනාභිරත සංඥා. ඊ ලෝකේ උපයුපාදාන චේතස අදිඨානාදි විවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත කන්‍යා ලෝකේ තියෙන ලොකුම අනබිරතිය ලොකුම දානයි ඉතින් දැන්කම් හිත සුද්ධ කරාට පස්සේ මේකට චේතනා දාගන්න එපා චේතනා ඉබේ එන්නේ මේ ඇවිල්ලා අරද කරොන් මේ කරන මේක සුද්ධ කරගන්න ඕනේ මේක සමතෙද මේක විපස්සනාගේ ඉස්සරහට දෙන්නේ පස්සට දෙන්නේ මහන් නිවන් ලැබලා කියලා එක එක අංජබදල් එනවා ඒ ශේර්ම විඥානයේ කොක්ක ගහගන්න හදන තැන. විඥාන කොක්ක ගහන්න බෑ ඒ වවට මම කියන්න බෑ මගේ කියන්න බෑ මගේ ආත්මය කරලා ඒ විල බලච්චා. ඊට පස්සේ ප්‍රකල්පනායි. එතකොට පළවෙනි විකාරක හය වැඩි වුණාට පස්සේ යට තියෙන විතරක හයක් තියෙනවා න්‍යාති විතරක ජනපද විතරක අනවජ්ජන්ති සංයුක්ත විතරක අවසත්කාර පරිසංයුක්ත විතරක අමර විතරක ඥාන පරානුද්යගා පටන් ගන්න විතරක්. අපි මේ ධර්මික ජීවිතය කියලා එකක් තියෙනවා. ඒව ඔක්කොම එන්න බෑ. ඒවා හේරම කෙලෙස් එකයි තියෙන්නේ. ඥාතියින් ගැන හිතුවත් අනුකම්පා කරන්න හිතුවත් පව් කරන්නේ නැතුව ආපත්‍ය කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුවත් දෙද රෝග ඇති කරගන්නේ නැහැ කියලා හිතුවත් ජනපදවල තියෙන දේවල් හිතන හිතුව සේරම අකල්ප නෑ නෑ කෙලෙස් වෙනවා. දැන් මේ ජීවිතේට කෙලෙස් නෙවෙයි. දැන් ඉතින් අම්මලා තාත්තලා පිළිහල කන්න ඕනේ. අනුන්ට අනුකම්පා කරන්න ඕනේ. ලෙඩ නොවි ඉන්න ඕනේ. බැනුන්නාන ඉන්න ඔක්කොම ඇත්ත. දැන් මේක සදාචාරය ඔය කියන්නේ. ඔය සදාචාරය අන්නේ ඇණයක් වෙනවා. කොක්කක් එන්නේ. ඉතින් අතින් දිගේ ඊට පස්සේ යුවෙන් ප්‍රකල්පනා මාර්ගය. ඒකල් කල්පනා කරපෙන්නේ. ඒව එනකොට දැනගන්න ඕනේ මේ කාමෙත් නෙවෙයි මේ කාම සංඥාවක් නෙවෙයි රූපස් නෙවෙයි රූප සංඥාවක් නෙවෙයි මේ ප්‍රකල්පනා මත වෙනවා. කුරුද්දට දුවනවා. ඒක දුවනකොට පටිච්චසම්පාදේ බාධා වෙනවා. මේක නතර වෙච්ච ගමන් පටිච්චසම්පාදේ සම්පූර්ණ චිත්ත සංකමණයට පටන් ගන්නවා. ඊට පස්සේ අනුසය. අර දෙන්නම අයින් කරන්න පුළුවන් කියලා බුදුදහමසේ කියලා තියෙනවා දුක්ඛ චේතනා සූත්‍රයේ. ඒකට අනුසය මත වෙනවා. අර පරණ කරපු කර්ම වල විපාක බාර වෙනවා. ඉඳපු ගමන් මේ ආන්දෝ කහින්න පටන් ගන්නවා. ඒ නිසා මේ පැත්තේ මොකක් හරි ඇවිල්ලා අර ලස්සන බාධා කරන යනකොට භාවනා කරන යනකොට මොකක් හරි නිකන් ඒකට ඇහිලා මම මොකද මේ පැවිදිච්ච එක නේද බලන්න මට කරදර කරන්නේ මේ මැස්සෙක් කියලා කරදර කරන්නේ මේ සත්‍යයක් කියලා කරන්නේ කියලා තේරුම් ගන්නෑ මේ පරණ සිත අකුසලයක විපාක වාරයක් කියලා. මෙයත් එක්ක පුද්ගලිකව වෛර කරනවා. එතෙන් වැටෙනවා හින්ද වැඩි කියලා අහන්නේ. මැස්සන්න මේක තැනම වහන්න නැතුව වෙන තැනකට යන්න බැරිද කියලා. ඉතින් ඒ ඔක්කොම මෙන්නේ පටිච්චසමුපාදේ පැත්තක දාලා මැස්සට යට වෙනවා පටිච්චසමුපාදේ. වැස්සට යට වෙනවා පටිච්චසමුපාදේ. ඒව වෙනකොට මම මත වෙනෝනේ. මේ ආන්දොත් එක මොනවද කරලා මේ ආන්දොත් බැන්නනම් සාදාට වෙන්න පුළුවන්. යම් වැරද්දක් කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ වෙන්නේ පරණ කර්ම ශක්තියක් කියලා දන්නවනම් අනිතෙන් කර්ම රැස්න කර ඉන්න ගැන හික්මීම තමයි හික්මීමේ සීල සමාධි ප්‍රඥා ප්‍රඥා ශික්ෂා. මේකයි යොනිසමස්කාරය. මේකයි සතිය කියලා කියන්නේ. මේකයි පටිච්චසම්පාදේ කියලා කියන්නේ. මේක අපි ළඟ නැහැ ආගමික වෙන නිසා. සදාචාරයේ තියෙන නිසා. ආගම තුලින් කවදාකවත් වෙන්නේ නැහැ. මේකට ඥානන්ද හමුවක් අහුවෙලා ඉන්නේ. අහුවෙලා තියෙන තැන තමයි ස්පර්ශයට ඉස්සරලද චේතනා තියෙන ස්පර්ශයට පස්සේද කියන එකේ ඥානසංශය පැහැදිලි අර්ථකථනය දීලා නෙමෙයි අපවත් වෙන්නේ. දැන් මේකෙදී කියනවා ස්පර්ශයෙන් තමයි පටන් ගන්න කියලා මහා බෝසතාණන් වහන්සේ කියන්නේ කියලා. ඉපස්සී මාර්ගයෙන් බෝසතාණන් වහන්සේ කියනවා පසපච්ච වේදනා වේදනාපච්ච තණ්හා. එතකොට පස්ස නිසා වේදනාව පහළ වෙනවා කියන තමයි අටුවාව ගත්තේ අභිධර්මයේ ගත්තේ. ඒක තමයි මේ මේකේ පෙන්ලා දෙන්නේ මොකේද නිදාන මහණ ගන්න. ඥානසත් හරියට උත්සාහ කරා මේක සම්මාදිට්ඨි සූත්‍රයේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන්නේ. පස්ස පස්සට දාන්නේ. අහලා තියෙනවනේ මට ගැන. ඒකෝර මෙතන පැහැදිලි පටලවිල්ලක් තියෙනවා. පස වසර දානද පස ඉස්සරහට දානවා. පස ඉස්සරහට දාපුවම අටුවව අටුව ජානවාංශය කියනවා. අපි ධර්මයේ තියෙනවා. දැන් මේකට සාක්ෂියක් නෙවෙයි. මදුවිලික සූත්‍රයේ සාක්ෂියක් නෙවෙයි. නමුත් බුදු සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරනවා සම්මාදිට්ඨි සූත්‍රය ඥානසාගරේ දෝෂ නෙමෙයි මම කියන්නේ. සම්මාදිට්ඨි සූත්‍රය කියලා කියනවා වේදනා සංඥා චේතනා පස්ස මනස. චේතනාව ඉස්සර වෙලා ස්පර්ශය එන්නේ. මම ස්පර්ශ කරන්නේ මම කැමති දේ තමයි. ස්පර්ශ කරපු දේල කැමැත්ත නෙවෙයි. මේ දිගට ආවට පස්සේ මොන අපබ්‍රන්තේ මොන අපබ්‍රන්තෙන් මේක කියලා දෙන්නද මොන මිනිහරද කියන්න පුළුවන් ඉස්සල කියනක පස්සේ ප්‍රතිස්ථාපනය වෙනවනේ. නිෂේධනය වෙනවනේ. මෙතනදීම අපි මෙල්බන් වලට කරපු ධර්ම සාකච්ඡාවක මේකට මේ ප්‍රශ්නය අහුවා සාංශ එක දැනක පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා පස්ස පංචකම දක්වා කතා කරනවා. තව තැනක වේදනා සංඥා චේතනා පස්වමනසිකාර කියලා කටුකුරු දේශාංශය ගත කරනවා. ඒත් කතා කරන්නේ සූත්‍රේම කොටස් අරගෙන. දැන් මේ දෙකේදී උපවාසකේ මතය මොකද්ද කියලා. මෙච්චර මම ඒ ගැන උඩ හිතලා තිබුණා. ඒක මම කියනවා යමක් ඉස්ස ඉස්සලාම අපි දකින්න වෙලාවට නම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර තමයි. දන්න දේවල් ගැන කතා කරන්න යනකොට චේතනාව තියෙනවනේ දැකපු එකේ. චේතනා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒකට චේතනාව හසුරුවපු දේ විතරයි අපි අල්ලන්නේ. එතන මේ සංඥා ඔක්කොම හිතියට මම එක සංඥානමකට ප්‍රියයි කියලා කියනවනම් මේ වෙලාව අපේ ගන්න නෙවෙයි. පරණ ඉඳලම මේ මනසව කොහොම හිතියත් මට ප්‍රියයි. හිත ගිය තැන ආදරදී මාල්ගාවස. ඊට පස්සේ මම ප්‍රිය වෙන්න හේතු කියන්නේ චේතනාව විසින් දෙන ලනුවක්. සංස්කාර විසින් කරලද විඥානයක්. මේක මේ කතාවේදී ඥාන දහමුලන්න හෙලි කරගන්න බෑ. දැන් මෙතන යන්නේ පස්සර කරන දෙයට විරුද්ධ වෙලා. පස්ස ඉස්සර වෙලා ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්සමනික නමුත් මම පහුගිය ටිකෙත් ඔය අයිනකොට කරා මදුපිණ්ඩික සූත්‍රයේ ඒකෙදිත් කියන්නේ ඕකමයි. ඒක තමයි ෆෝමියුලා එක. නමුත් ඒකට සාරිපුත්‍ර සාංශය ඇයි සාරිපුත්‍ර සාංශය ඇයි වේදනා සංඥා චේතනා පස්සමනිකාර කියලා දීලා තියෙන්නේ. අපිට කියන්න පුළුවන් නිකන් මට හිතන විදිහට මම මේ මේ මේ වැදගත් සුත්‍රමයන්ගේ ප්‍රකාශන මම වීටෝ කරන්න හදනව නෙවෙයි නිෂේධ කරන නෙවෙයි කාම ලෝකයේ ඉන්නකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර තමයි. රූප සංඥාවට ගියාට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තමයි. ඒ ධර්ම වල පෙළ ගැස්ම භාවනා නොකර නැත්නම් කාමයට නතු වෙලා කාමයට මේ දාසකම් කරන හැටි දෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා තමයි. ඒකවත් ඌට තේරෙන්නේ නැහැ. මොනවාද මේ? චෛසික ධර්ම වෙන පස්ස වේදනා සංඥා චේතන ඕනේ පිළිම කරන ගෑණියගේ පස්ස අන්න තේරෙනවා. අල්ලන්න හරි ආසයි. එතකොට වේදනා සංඥා චේතනා අහු වෙනවා. බෑ. ඉතින් ඒ විදිහට මම දෙන්නේ මේ ධර්මවල පෙළ ගැස්ම භාවනාදී වෙනස් වෙනවා. සතිය කියන එක අටකොලක හැවාරිනවා. පරිණාමය වෙනවා. මේ ධර්ම પરම්පරාව නැත්නම් මේ පසපංචකම ධර්ම කියලා අපි ධර්ම පෙන්වන්න හදන එක අල්ලලා තියෙන අඩියම තට්ටුව. කාම ලෝකේ. වැරදි නෑ. මේ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් නම් මම මේ පටන් ගන්නකොට නම් පස වේදනා සංඥා චේතනා මනසිකාර තමයි. ඒ බුදුන්ට පින් සිද්ධ වෙන්නේ, සාරිපුත්‍ර සාංශයට පින් සිද්ධ වෙන්නේ, අටුවාචාන් වහන්සේට පින් සිද්ධ වෙන්නේ තමයි. භවනා කරගෙන කරගෙන යනකොට මම අල්ලන්නේ මට ඕනේ දේ. අරමුණු රාශියක් දුන්නාම මගේ හිත යන්නේ මූල කර්මස්ථානෙම නෙවෙයි. චේතනා විසින් මාව ගෙනියලා. එතන ජෝබී විකරෙන් ආපුවාම මොකද්ද ඇයි මා මේක දැනගෙන මේ වෙඩි කුපරතන කී කියලා ඒක වික්‍රම පොඩි කාරි කියනවා ගියා නෙවෙයි පුතේ ඉතින් ග්‍රහය අරන් ගියා තමයි. අපිටත් වෙලා තියෙනවා ඒක. ඌව කල්විඩි දාන එකෙක් කල්විඩිපත් වෙන්නේ නැතුව ළඟට යනකොට පිපුරුවා. පිපුරුනකොට හොම්බකට ගියා. පොඩි කාත් එක්ක කතා කරලා කියන දැන් ඉතින් මොකද කරගන්නේ බෙඩි ලක්කපත් වෙනකොට ඉතින් මාමේ. මොකටද වෙඩිපත් වෙන තැන ගියේ? ඉතින් පුතේ ගියා නෙවෙයි ඉතින් දන්නවනම් යන්නේ නැහනේ වෙඩිපත් වෙන්න ග්‍රහය අරන් ගියා ඉතින් මට ඵලයන් කිව්වා බලන්නපත් වෙන්න නිසා බලන්න ගියා ඒ නිසා අපි දැනට යමක් තෝරලා තියෙනවා ස්පර්ශ කළා තේ ස්පර්ශ කරපු හැම දෙයක්ම ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා අපේ හිත තෝරලා තියෙන්නේ ඒ නිසා සංඛාරපච්චා විඥාන වෙලා ඉවර සංඛාර කියන චේතනාව මේ චේතන අනුව තමයි අපේ විඥානේ පහළ වෙන්නේ අපි ඒකට වග කියන්නේ ගියාට ඒ වෙනකොටත් එයා වේසගමේ ගිහිල්ලා ඉවරයි විශ්වාස කරන්න බෑ ඒ විශ්වාස කරන්න බැරි ලක්ෂණම ගැහැල්ල විඥානයේ දරුවේ චේතනාව. නමුත් ඒ දරුවා තමයි විඥානේ පාලනය කරන්නේ. විඥානේ කියන්නේ හිත, චේතන කියන්නේ චෛතසිකයක්. චෛතසිකයේ විසින් ඒක පාලනය. ඒක රාජ්‍ය තන්ත්‍රයේ අත්‍යවශ්‍යයි. රජුරෝ විසින් පත් කරන ලද ඇමතිවරුන්ට රජුව එමුකන් දෙන්න. නැත්තම් රජුරවන්න වෙන්නේ ප්‍රේමදාස මහත්තයාට වෙච්ච දේ. පාරකට වැරෙන්නේ. සිකියුරිටි කියන දේ අහන්න ඕනේ. මම රජ්ජුර බව. හැබැයි හැබැයි සිකියුරිටි කියන්නේ ඉස්සලා යන්න එපා. සිකියුරිටි කරහත් කරාට මම. ඒගොල්ලන් කරන්නේ තියෙන්නේ රජුගේ ආරක්ෂාව දෙන එක. රජු ගැන තෝ කවුද අරස ගන්න මමත් අරස ගන්න තෝ ඔතට ඕනේ මමයි මම බලන්නේ කිව්වොත් අරසාව නැහැ. ඒ නිසා මනස අපි කියන විදිහට විඥානේ වැඩ කරන්නේ සංස්කාර කියන දේවල් චේතනා කරන දේවල් නිසා අපි මේ කරන දේවල් විශේෂීර කීයක් අපි හිතලා කරනවද දැන් ඇබ්බැහියට කියනවාද කියලා බැලුවොත් අපි තන්නේ කර දාසකමක් කරා අපි තන්නේ කර කාගේ දෝ න්‍යායපත්‍ය ගන්න කරලා ඉවර වෙලා අයියා වගේ අපි ලේසියටත් පාසුවටත් දැන දැන වැඩි කරනවා එහෙම වුණත් නිදහසටත් කරුණු කියනවා නැත්තම් හදලා කියනවා ඔතන ඇඩල් සයිකොලොජි කියන්නේ ඉතින් ඒ තැනට යනකම් ඥානන් සංසය අපිට ඇත්තටම ඔක්කොම තොරතුරු සපයලා දෙනවා. සපයලා දෙනකොට මේ පටිච්චසමුප්පාදයේ වේදනාව නිසා මේ චේතනා නිසා පස්ස පහරනද පස්ස නිසා චේතනා පහරනද කියන මේ රෙසිප්‍රොකැලිටි එහෙම නැත්නම් මේ අන්නෝන්‍ය ප්‍රත්‍යය මෙතනදී ලක්ෂ විදියක ආනන්ද සාන්දක ඉදිරිපත්ලා නැහැ. ඉදිරිපත් කරන්නත් බෑ මේක මේ කරුණ ඉදිරිපත් කරන යන වෙලාවනේ පැතිරලා බලන්න වෙනවා. මේ ස්වාමීන් වහන්සේම concept and reality පොතේ ඒක දැන් ඉතින් දාලා තියෙනවානේ. පස්සේ නිසා යම් මේ සාසපච්චය වේදන යම් වේදේති සං සංජානති තං සංජානති තං විතක්කේති යම් විතක්කේති යම් පපච්චේ පපංචේති යම් පපංචේති පපංච සතෝනි දාන පුරිසං පපංච සංඥා සංකා සමුදාචාර ලස්සනට කියලා දෙනවා ස්පර්ශය තමයි මුල් වෙන්නේ කියලා ස්පර්ශය විල්ලීම නිසා පපච්ච සංකාවන් වලට යට වෙන්නේ නැහැ ඒකට ස්පර්ශය තමයි ඉස්සරහින් තියෙන්නේ මේ පසුපාලින දේශනවල පැහැදිලිවම තුන් හතර පොලක උපහාසාත්මක වෙනවා පස පස්සට දාන්න වෙනවා. රස නෙවෙයි ඉස්සරහින් තියෙන්නේ. රස නෙවෙයි ඉස්සරහට එන්නේ මේ වේදනාව. වේදනාව පස්සේ චේ මේ වේදනා සංඥාවක් දෙනවා. වේදනා කරන ඔක්කොම ස්පර්ශ කරන්න ඉස්සරලා. මම මේ දේ අල්ලන්නේ ඉස්සරලා හැමදේම මෙයාට මේ නම කියන්නේ මෙයාට මේ නම කියන්නේ මෙයා හොඳයි මෙයා නරකයි කියන එක ආරූඪ කරලා ඉවරයි. ඊට පස්සේ යනවා චේතනාව පහළ වුණාට පස්සේ තමයි සුලංවරේ සිද්ධ වෙන්නේ. ඒ ටික මගේද මගේ නොවේද කියන අදහස තමයි කන්සෙප්ට්වන්සියටි කියන්නේ. මේ දේ කවදාහක්වත් පුතත්ජනයට පේන්නේ නැහැ රහතන් වහන්සේටවත් පේන්නේ නැහැ පේන්නේ බුදුහාමුදුරන් විතරයි. මේක මේ කන්නාවට ඉස්සලා තියෙන කැලලනේ. ඊට පිටිපස්සේ තියෙන. මේ සර්වඥාන්සේ විස්තර කරනවා. සර්වඥාන්සේක විස්තර සාරිපුත් සුනස් දැල්ලුවා. හැබැයි රේකිය ක්‍රමයට කියන්නේ. රස ඉස්සරට දාලා කිව්වොත් චේතනා තුනේට දාලා තව තැනක කියන්න වෙනවා වේදනා ඉස්සරට දාලා සංඥා චේතනා ඊට පස්සේ පස්සපස්සට දාලා. එතකොට මේක මෙහෙම ආරහට යනවා. ඒකට මේ පොත් නෙමෙයි වගේ පොත් ලොයිටඩ් ලොකු පොතක් කියන්න වෙනවා. කොහොමද මේ தත්තට යන්නේ? මම හිතන විදිය තමයි කාම ලෝකයේදී පසපච්චා වේදනා තමයි. පටන් අර ගන්නවා. නමුත් අර රූප සංඥාවට යනකම් කියන්නේ ආනාපානෙ ගෙවෙන කම්ම භාවනා කළා. ඒක හොඳටම තමන්ගේ හැබෑ නිවහන බවට පත් කරගත්තට පස්සේ එයාට සිද්ධ වෙනවා මේක වෙන සද්දත් ඇහෙනවා වේදනක් දැනෙනවා හිතවිලිත් තියෙනවා ආනාපානෙත් තියෙනවා හිස්තනක් තියෙනවා තෝරන්න නැතුව ඉන්න පුළුවන්කම. එයා ඉදිරියට යන සත්‍තරවිය කියනවා මම මට වුන් කන්දිව වේදනාවක් කියන මේ කවුරු දිගෑරපා. මේ හිතවිලි ඇවිල්ලා කතා කරනවා ආනාපාන කියනවා. ඉතින් හුදෙකනේ කවන සඳ මම දැන් මොකද්ද කරන්න ඕන? ඉතින් සැකනම් ආනාපාන බලන්න. සැක නෑනේ. චේතනාවට තන දෙන්න එපා. තෝරන්න එපා. එතකොට වෙන්නේ පිටිචරපාය. තෝරන්න නැති තාක්කල්, චේතන නැති තාක්කල් හසුරුවන්නේ නැති තාක්කල් මමයා නැති තාක්කල් මාන්නේ නැති තාක්කල් සුසානද 100 100ක කොට සෝපාදයන්නේ. ඒක මේ සෝවාන් වෙච්ච පුද්ගලයාට තේරෙන එක බබා වැත්ත. නමුත් උපත්ති හැම කෙනා ළඟම තියෙන එකක්. සෝවාන් වෙච්ච කෙනා විතරයි අරව ටික අයින් කරලා ප්‍රතිසම්පාදයේ ස්වභාවය වෙන්න. මේක තමයි තාවිසම් කියන්නේ. මේ ස්වභාව සිද්ධියට ඉඳ දීලා බලන්න ඉඳලා මාන්නේකුත් නැහැ, තෘෂ්ණාවකුත් නැහැ, මමයක් නැහැ. කරන්න බෑ. කරන්න බෑනේ. අපි අහනවනේ ඒකට මම දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් මේක මොකද්ද? මේක සමතේද? මේක විපස්සනායි මේ මේ මේ කතා කරන මිනිහට කතා කරන්නේ උගේ විඥානයේ කතා කරන්නේ කියලා කර්මස්ථානචාර වල තේරුනේ නැත්තම් ඌට බණින් ඉඳී කරන්න බෑ. ඔතින්ට යනකම් ඔතින්ට යනකම් මේ බ්‍රාහ්මණාගම ගිහිල්ලා තිබිලා තියෙනවා. බුදුසසුන පැවිදිින්න ඉස්සෙල්ලා ආලාර කාලාම ඔතෙන් යනකම් ගිහිල්ලා තිබිලා තියෙනවා. ඒ නිසා අපි මේ ගිලු කරන්න බෑ. ඊට පස්සේ එතෙන්දි මැදල්ලා නැතුව ඉන්න කියලා කතාවක් කියවනේ. උභවන්තේ විදිත්වාන මජ්ජේමන් තාන ලිප්පති. අරගොල්ල කිව්වා අන්ත දෙක අතහැරලා අද්වෛතය අල්ලන්නේ කියලා. ද්වෛතය අතහැරලා අද්වෛතය අල්ලන්නේ. ඒක තමයි අද්වෛත වේදාන්තය කියන්නේ. ඒක අතහැරලා දැන් බෞද්ධත් මම අල්ලලා ඉන්නේ. සිංහල බුද්ධාම කියනවා රාමඤ්ඤනිකාය කියනවා සියන්නිකාය කියනවා අල්ලගෙන ඉන්නේ. ඔතින්ද ගියාට පස්සේ දෙපැත්ත අතර දෙක වෙනම කතාවක්. මෙදා අතහරිනවා කියන එක තමයි සීදීනස ගැනීම කියන වචනේ පාවිච්චි කරන්නේ. epistemological suicide. ඥාන විභාගීය සියදිනස. ඒ කියන්නේ ජීවත් වෙද්දී මරණය පිළිගත්තා. කරන්න බෑ. මොකද ඒ කරන දෙයක් කරන දෙයක් නෙවෙයි. ඉතින් එතෙන්ද යන්න පුළුවන්ද දේශනාවකදී අපි පුළුවන් තරම් උත්සාහ කරලා ලේඛනයක යන්න පුළුවන්ද කියන ප්‍රශ්න තියෙනවා. මේ කියන දේ තේරෙනව වෙන කාටවත් හිතෙන්න නැත්නම් සංනිවේදනය වෙනවද කියලා. තේරුම් ගන්න සුදුසුකමක් ඕනද නැත්නම් අකුරු වලින් විවස්ථාවේ මේ ව්‍යාකරණ වලින් භාෂාවෙන් පුළුවන්ද කියලා ප්‍රශ්නක් තියෙනවා. ඉතින් අපි මං හිතනවා මේ නිවන නිවීම දේශනාවේ කතා කරනකොට මේ මේ පොයින්ට් එක තමයි සාකච්ඡා කරන්නේ. යෝගාවචරයට එනවා භාවනා පටන් ගන්නකොට නෙවෙයි. අරමුණ අල්ලගෙන අරමුණ උන්ට හේම කරනවා කියලා කියනවා. අරමුණ දපින දමා ගන්නවා. නැත්නම් අරමුණ මේචල් වෙනවා. කතා වචනයක් තියෙන මොකක්ද යක් අපේ පැත්තේ මේ කීකරු කරගන්න. හොඳට කීකරු වුණාට පස්සේ අරම නැත්තර නැති මට්ටමට යනවා. හිතන්න එපා නැති උනා කියලා. ගන්න යන්නත් එපා. මේකෙද ඉන්න ඕනේ. එතකොට එන සද්දෙද ඉන්න ඕනේ. ගඳේ ඉද රසේද වේස මොකීද කියලා අහන්න යන්න එපා. ඔතන චේතනාව පහළ කර ඉන්න ඕනේ. තෝරන්න නැතුව. අරකද මේකද කියන්නේ තු එහෙමනම් එයා ඊට කලින් ලෑස්තිලා යන්න එපා. ඒවතෙන් ආවොත් මම චේතනා කරන්නේ නැහැ, ප්‍රකල්පනා කරන්නේ නැහැ, අනුශේත දෙන්න දෙන්නේ නැහැ, වේදනාවක් ආවත් පරණ කර්මයක් වෙන්නද කියලා මගේ නෙවෙයි කියලා. මම නෙවෙයි කියලා ඉන්නවා කියන එක දැනගෙන ගියොත් ගන්න පුළුවන්, නොගෙන ගියොත් යන්න බෑ. මෙන්න මේ දැන ගැනීම ඒක සාක්ෂාත් කරනවට වැඩි වටින එකක් කියන්නේයි සම්මාදිට මුලින් කියලා තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක දැනගෙන ගිය කරන්න ඕන විතර හම්බ වෙනවා. හම්බුනත් එයා දැනගන්නවා මේක මෙතෙක්කල් හම්බුණා මේක කම්මැලිකමක් බය අඩුකමක් කියලා. පැහැදිලියා. නෑ මම මේකට ලෑස්තිලා යනවා කියලා. ඉතින් ලොකු සාන්ති කියනවා දවසක සෝවාන් වෙච්ච දවසේ එයා ආවර්ජනය කරලා බැලුවා. අර තියෙන ඉඳගන්න ඉස්සෙල්ලා මගේ හිතේ මේ ලෑස්තිය තිබිලා තියෙනවා. මේ වගේ දෙයක් ආවොත් මම මේකට කක්ක දාන්නේ. උකට යන්න හරින්නේ නැහැ. ලැඟීම තිබිලා තියෙනවා. හැබැයි ඉඳගන්න වෙලාවදී ඒක අවබෝධ කරලා නැහැ. සෝවාන් වුණාට පස්සේ ප්‍රත්‍යක්ෂ කරනවා තේනවා. මගේ මේ සූදානම් ශරීරය කියලා කියන්නේ ස්කවුටින් වල ඉස්සෙල්ලාම තියෙන්නේ be prepared කියලා vigilance කියලා එකක්. අන්නේ vigilance තමයි ඥාන දහවල දෙන්නා. කොච්චර භාවනා කරත් ඒ ලෑස්ති නැත්නම් තෑක දුන්නට ගන්න නෑනේ. ඒක ආනපානෙ වෙනවා. මේ නැත්නම් වේදනාවට බයි. මේ නැත්නම් සද්ද ගැන කතා කරනවා. එහෙම කරලා තමයි අතාරින්නේ. ඒ නිසා ලෑස්ති වෙලා යන්න ඕනේ මේ වෙලාවේදී නේ. මේ වෙලාවේ ඉන්නේ අපේ හිත ඉඳුරංගේ. අරක ඉන්ද්‍රිය බද්ධ නෑ ඥානෙ. අර මොන ඔක්කොම ගිවුනට පස්සේ ප්‍රතිසම්පාදයේ ඉඳ දෙන්න ඉඳ දෙනකොට බලන්නේ නෑ. පෙනීමක් තියෙනවා. ඒ දේ පේන එකක්ද, ඇහෙන එකක්ද, ගන්ධ රස පහස මොකුත් නැහැ භවයක් තියෙනවා. මෙයා නම් වණ දාන්න හදන කහපාට දැක්කා, අධ්‍යක් විදිහට දැක්කා කියලා. මොන දැම්මත් එකම ශක්තියක් එතන තියෙනවා. ඒක සෝවන් වෙන්නේ ඉස්සලා තියෙනවා. වෙන් කරගන්න බෑ. කාමරේ තියෙන ආසාව නිසා සහ අපේ හිත පූර්ව අගයන්ගේ සංඥාවලින් පිරීලා තියෙනවා. දැනගෙන සංඥා දාන්නවා. ඒක තමයි සබ්බ ලෝකයේ අනබිරස සංඥා. ඉතින් මම හිතනවා අපේ විරුද්ධ සාකච්ඡාවට යන් කියලා මේ මම අවශ්‍යක වෙවිසිල්ලෙන් මම කැමති මේ මම කරන හැමතැනම ඥාම කරන කතාවමයි මේ කෙරෙන්නේ ඒ නිසා මට මට මාගේ පැත්තේ මට පේනවා කන්සිස්ටන්සි එකක් තියෙනවා කියලා කියන දේ ගැම්මක් තියෙනවා කියලා. නමුත් අනික් කට්ටියගේ එහෙම නැති කතාවක් තියෙනවා. ඒ නිසා ඒක විචේත ලක් කරමු නැත්තම් සාකච්ඡාට යොමු කරමු කියලා මම ඉල්ලනවා. ඒක ඔය සතිය ගත්තත් වීර්ය ගත්තත් සංඥාව ගත්තත් ඔතෙන් යනකොට ඔය වීර්ය තුන් පොලක බුදුරජාන් වහන්සේ වර්ණනවා. වීර්ය જાති තුනක්. සත්‍ය සෝධිපාක්ෂි ධර්ම වීර්ය જાති නවයක් කතා කරනවා. දැන් මොකද්ද ඔය වීර්ය කියන්නේ? ඔය නවයෙන්ද තුනෙන්ද කොයි වීර්යද කතා කරන්නේ? ඊයේ කියන තනිවතෙන් දාපු ගමන් අපි අහු වෙනවා කියන්නේ මම මේ යන්නේ. ආරම්භ ධාතු, නික්‍රම ධාතු, පරක්‍රම ධාතු. ආරද්ධ විරිය, පග්ගහිත විරිය, පරිපූර්ණ විරිය. මේවා සමාන වචන. ආරම්භ කරන වෙලාවේදී පෙට්‍රල් දාන්න ඕනේ, තල්ලු කරන්න ඕනේ, ස්ටාර්ට් කරන්න ඕනේ ආරම්භ ධාතුව. අන්තිමට යන පග්ගහිත විරිය තියෙන්නේ පරිපූර්ණ විරියක් මොනවාක්වත් කරන්නේ නැහැ. මොනවාක්වත් කරන්නේ ඔක්කොම සේවකයෝ ටික දන්නවා සර්වරට ඔෆිස් එකේ. ලොකු සර් ඉන්නේ කාටවත් කියන්න ඕනේ නැහැ නේ කෑ ගහන්න එපයි කියලා. ලොකු සර් කියලා තියෙන්නේ. කඩදාසි ඇල්ල බිම දානට බිම දානකොට ළඟට ආපුවාම සමා වෙනවා. කොහෙන්ද සුකුසල් කතා කරන්නේ නැහැ. ඒක විස්තර කරන්න පන්දිසාංශ විතර දක්ෂයෙක් ඒ කියන්නේ වීර්ය එන්නෙන් පරිණාමය යන හැටි විස්තර කරන්න කවදාකවත් මම දැකලා නැහැ කියන්නේ ආරම්භ ධාතු වීර්ය නික්කම ධාතු වීර්යට යන වැඩේ අදිනකොට දැන් අපි ඉන්නේ නික්කම ධාතු ඊට පස්සේ පරිපංක මේ ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු වීර්යට අප මොකක්වත්ම කරන්න බෑ මොකක්වත්ම කරන්න ඕනේ කරන දේ වෙනවා මොකද ඉතිහාසයක් හදලා තියෙන B teams හැදිලා තියෙන constitution එකක් තියෙනවා time table එකක් තියෙනවා ඉතින් කවුරු හරි ගිහිල්ලා gediya ගහන්න ඉන්න ඕනේ නෑනේ ලොකු සර් පියන් gediya ගන්න. ඒක තමයි අපිට තේරුම් ගන්න. ඒ අපි අර එක්ක සද්ධාවේ එක්ක සතියේ එහෙම නැත්නම් සංඥාවේ එහෙම නැත්නම් වීර්යය එකක් අල්ලගෙන තටමන්න ගත්ත එක මැරෙන ගමන් අන්තිමට නම් තටමන. එහෙම නැත්නම් මුලදීම තටමන්න නැතුව නිකන් ඉන්න පටන් ගන්නවා. කරන්න බෑනේ. කියන්නේ වීර්ය විපරිණාමයටපත් වෙනවා කියන එක. වීර්ය තමයි වැඩිම විපරිණාමයටපත් වෙන ධර්මයේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල. සතර සම්‍යක් ප්‍රදන් වීර්ය, වීර්යෙන්ද වීර්ය බලය, ඊට පස්සේ වීර්ය සම්බොජ්ජංගේ, වීර්ය අංගය, වීර්ය අංග. ඉතින් ඒ ඔක්කොම එතකොට වීර්ය ඉද්ධිපාද. ඉද්ධිපාද වල සතියට ඉස්සරහින් ඉන්නවා වීර්යය. ඉද්ධිපාදවල සතියට තැනක් නැහැ. වීර්ය නම පොලක සඳහන් වෙනවා. ඒ නිසා වෙස්ට් එක වීර්ය කරන්න ඕනේ නැහැ කියන පැත්තෙන් අල්ලනවා. මේ ඌව නිකන් ඉන්නවා ඉපදිනකොට මෙවන් දැකලා තියෙන්නේ පොඩ්ඩක් ස්විප් එක වගේ පොඩ්ඩ හුරුලා බලන්න හුරුලා බලනකොට ජයංක ලැබුණොත් එච්චරයි සූරාලා බලන්න කියලා හින්දා තියෙන පොඩි කේක පොඩි එකයි හින්දා ආගෙන අර නමේ ගෙදර කොල්ලෙක් ඒ වගේ ලංකාවේ ජනප්‍රිය වුණා ඈ පොඩි එකා සූරාලා බලන්න එයා අරගෙන මං ඊට පස්සේ නාත්තන් ඉන්න වෙලාවේ කුසල තියන්න ඕන උගුරු මේ ඕද මේ උසුම් සුපි කරන කොල්ලේ පුංචි එලෙන්ද ඈ පුංචි එලෙන්ද පුංචි එලෙන්ද ඉතින් අපි හිතනවා මේ වෙස්ට් එකේ හරියට කියනවා ඌව කරන්න ඕනේ මේ නිකන් ඉන්නකොට නිවන් දකින්න නිවන් දකින්න ලයිෆ් එකේ බකන් නිලා නින්නකො බකන් නිලායි <laughs> නැස්තිකට පුළුවන් ඌව කඩන්න කැස්සට පුළුවන් ඌල කඩ. දෙවිලාදී ගහනවා එහාට ගහනවා මෙහාට ගහන කරලා මැසෝ කපන්න උන අර පිච්චර දෙකකටි දෙක වීඩියෝ ක්ලිප් ඇති ගහන මැස එදින එක දෙකට කරා. දෙකට මැසෝ දෙන්නේ කරනවා. ඌ ගහනවා හතර පාට චස්ලා. ඒක මැසෝ අට දෙනෙක් කරනවා. ආන්න වැඩි. අන්තිමට ගියාට පස්සේ කිසිම තරගයක් නැහැ. අරමුණු තියෙනවා. එතන ගියාට පස්සේ වීර්යය ඉන්න බවට පාර්ලිමේන්තුවේ සෙන්කෝලේ කියන කල දෙනවා. ඈ සෙන්කෝලේ කිසිම බලයක් නැහැ අප්‍රාණිකයි. සෙන්කෝලේ තියෙනවා නම් සබානීකේ රකින්න ඕනේ. මේකට සෙන්කෝලේ අයින් කරනවා. සබානීකේ නැහැ. ඊට පස්සේ පාර්ලිමේන්තුව නෙවෙයි. සෙන්කෝලේ කියන්නේ පණ නැති කෙනෙක්. ඔකේ වීර්ය පණ නැත්තන්ට යනවා. වීර්ය ඉතල ආරම්භ වීර්ය කියලා කියන්නේ රොකට් එකක් යනකොට ඉන්ධනවලින් 80ට 80ක් පුච්චනවලු පළවෙනි 76 විතරක් ගන්න. 70 කෝටි ගානක ගමනේ. අන්තිමට යනකොට වින්දන ඕනේ නැහැ. ඒක කාටවත් තේරුම් ගන්න බෑනේ. දැන් බුදුජාණන් වහන්සේ වෙන්නේ ඉස්සෙල්ලා මහබෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය ලොකු ස්වාමීන් වහන්සේ වෙවුලනවා ඒක කියනකොට. වෙවුලනවා ඒක කියන මාර පරාජයේදී ඔක්කොම දාලා ගියා. කවුරක්වත් නැහැ. මාර ඇවිල්ලා කිව්වා උඹට අයිති නැහැ. ෆයිට් එක රියන ඔය බොම බිම අයිති නැහැ කිව්වා. දැන් තමයි ඇසිස්මස්ටේ දන් දීපුවා. කඳුළු එරපුවම හදාගන්නට වැඩි වැඩි මගේ යට විතරක් මේ බාර පරවතට වැඩි ඒ නිසා මෙතන හික්පිත් කවුරක් අත්ත යන්නේ මහ පොළොව දණීවා මං කරුම් වැඩි කියනකොට හික්පිත් නැති මහ පොළොව විතරයි ඒත් මාර්යා නැගලා හිටපු ඇතා හිතුව සුනාමියක් කියලා ඌ දිව්වා එතකොට මාර්යා අරගෙන ගියානේ කට්ටිය හිතුව මාර්යා පෙරදිලා යනවා කියලා මාර්යා පෙරතුනේ නෑ නැගලා හිටපු ඇතා බය වුණා ඒ නිසා උතෙන්ට යනකොට මොනම එකක්වත් නැහැ. මොනම දෙයක් අන්න වීර්යය තියෙනවා සෙන්කෝලයක් වගේ. ඒකට දැන තියෙනවා. කවුරුත් නැහැ. දන්නවා මේ වීර්යය තියෙනවා. සභා ගෞරවය තියෙන සභා රීතිය තියෙනවා. සෙන්කෝලේ අයින් කරවට බෑ. ඒකෝර සභාවේ නිසා මේ භාවනා කරන කිසිම කෙනෙකුට තේින්නේ නැහැ කාමයේදී වැඩ කළ යුතු ආකාරය, කාම සංඥාදී වැඩ කළ යුතු ආකාරය, රූපයේදී වැඩ කළ යුතු ආකාරය සහ රූප සංඥාවේදී ප්‍රතිපදා හතරක්. අපි එකනා කෙරුවට කාමයේ ඉන්න මනස නෙවෙයි කාම සංඥාවට යනකොට. ඇත්තටම දියුණුව. කාම සංඥාව එක්ක නෙවෙයි රූපෙට ගියාට පස්සේ. වෙන මිනිස්සේ. එයා නෙවෙයි රූප සංඥාවට යන්නේ හතර දෙනා කල්ැතු මේ හතරම අහලා දිනවා. කියන්නේ කාමයේ අපේලාවේදී කාම සංඥාවේදී කරන උපක්‍රම හරියන්නේ නැහැ. එහෙම කිව්වම තේරෙනවද? ඒ කියන්නේ ඔපරේෂන් එකදී මෙදා මයි ගාලා ඔපසී නැති කරලා ගත්තට පස්සේ කළ යුතු කාරණා ඔපරේෂන් එකේ මයි ගාන්නේ ඉස්සලා කරන්න කියොත් බෑ. මයිල් ගහන්නත් ඒ උපකරණ වලින්. මයිල් ගන්න ඕනේ කල්ැතුව. සීනදි කරාට පස්සේ තාම සියුම් ඒසනිසලාකා කියලා පොඩි පොයින්ටර් එකකින් වැඩේ යනවා. මේක ස්නායුක ඔපරේෂන් එකේදී මයික්‍රොස්කෝප් එකක් අරද පැය 11ක්. ස්නායුව සහ ස්නායුවේ වටේ තියෙන ෂීට් එක ඔතන්න ඕනලු. ඔට්කස හරි මෙහෙම තියන්න විතරයි ඕන. මෙන්න මොනවක්වත් කරන්න. ඒගොල්ලෝ වැවෙනවා. ඊට හෙල්ලෙන්නේ නැතුව තියන්න. අපි පයිප් එකක් ගැට ගහනකම් එහෙම තියලා රබර් පටියෙන් වෙලෙන එක හිතන්නේ. ඒ ටික කරන උපකරණ පුළුවන් ද ලෙඩාට ඉන්ජෙක්ෂන් දාලා සීන ඇති කරලා සුද්ධ කරන්න බෑ ඒක වෙනම කතාවක්. ඉතින් අපේ භාවනා කරන්න ගියාම අපිව මුල් ටික අගය කරන්න දානවා අගය කරන මුල් එක කරනවා. එතකොට කියන්න සහ දේශනා කරන්නත් කිසිම අවස්ථානකල සංනිවේදනයක් වෙන්නේ නැහැ. ඒ නිසා වීර්යය උතෙන් යනකොට පරිපූර්ණ වීර්ය බවට පත් වෙලා ඉවරයි. එහෙම නැත්නම් පන්සිවාසි කියනවා තට්ටු හතක් තියෙන බිල්ඩින් එක ගැමියෙක් ඇවිල්ලා උප්පැන්න සාහිත්‍යයක් ගන්න හදන වැඩි. ඉස්සල්ලාම දැස ගේට්ටු එක බැලලා ඉලව ගන්නවා. මොකද දුවගෙන යන්නේ ආපහු. <coughs> යන්න අද ගේට්ටු වල යොප්ලි ගේන්න නැත්තම් ඉන්න වැටෙනවා අපි ගලන්ට. කොහොමද කාලා මෙන්න <coughs> මම කියන්නේ. අවුන්දල ඇක්ටිවේෂන් එක ගත්ත පස්සේ එතන ඉන්න පියන් අර මෙච්චර ගානක් කොනෝ නිකන් දෙන්නේ නැහැ. මම මම ගන්න. ඊට පස්සේ ඇප්ලිකේෂන් පුරලා නොටාරිස් කෙනෙක් කාඩ් කියලා කියන. මමලට අකුරුත් බෑ ඔයි. මේක කරන්න එහෙම හෙල්ලමන්නේ. කීයක් කරද දෙන්නේ. ඌ ඊට පස්සේ ඇප්ලිකේෂන් ෆිල් කළා. ඊට පස්සේ පවෙන්න ඕන පියෙන්ට දෙනවා. පියෙන්ගෙන් ගිහලා ලේකම්ට දෙනවා. කොහෙන්ද ආවේ? ආ. දවස් තුනක් දැන් යන පස්සේනවා. ඊට දවස් තුන වෙන්න ඕන. අර සු කතාව ගැන මේක නෙමෙයි කවුලෝ එහා කවුලෝට දානවා. මේක මේ ගෑනු කට්ටිය මේක පිළිමික. ඒකට ගිහිල්ලා ආයෙ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට සීසී ගාවට ගියාට පස්සේ අර බලනට ඔක්කොගේම අස්සන් තියෙනවනේ. සීසි අසන්ට මෙයා යන්නේ සීසි කාටට ෆුල් රෙස්පෙක්ට් පිටාගෙන. හේතු එක උච්චර සැරන. සීසි කොච්චර සැර වෙන්න එපා. අනේ මේ මිනිස්සයා මොකුත් නැහැ. ඇයි තම සීතක නේනේ. ඇක්සිලරේට් මගේ ඇප්ලිකේ තම සෝන්නේ නැහැ ඌ ඒක. ඇවිල්ලා ගේම අසංගල ඉවරයි. පස්සේ පස්සට යන්නේ. හිට එනවා එජී එනවා. ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ මාසේ නාල පිරුවට අසගෙන අර මේක යනවා දැන් එජී ගස්සන ගන්න අමාරුනේ. එජී මූණ බලන්නේ නැහැ. යබන සීසි අසංගල තියනවා නම් ඉවරයි. එයා හිතන්නේ ඒ ජීවිතේ බලන්න අර අර අර කටු කරන බල්ලගේ දර මොකුත් නැහැ. ළඟට එනකොටවත් කැමතිත් නැහැ. ඒකට එයා බලන්නේ ඒතකොට ඒ ජීවිතේ වැඩි බලයේ තියෙන අර ගේට් වෙයින මිනිහරි කියලා බැලුවොත් නාගයාගේ පැත්තෙන් බලනකොට කාටද වැඩි බලයේ තියෙන්නේ. මොන උදාහරණයක් නෑ දැන්නේ. ඒ ජීවිත කවදාකවත් ඒ ජී අසංගනවද යටහත් සේවක. දන්නවද ඉංග්‍රීසි ක්‍රමයට අස්සම් කරනකොට? ඊදී e අස්සම් කරන්න ඕනේ මීට යටහත් සේවක කියලා. කාටද මේ අර රැවුල ගාගෙන බුලක් කාගෙන ඉන්නේ මිනිහට? ගේට්ටුවේ ඉන්නේ මොලකාරයා. අද තියෙන ක්‍රමයේ උඩට ගියාට පස්සේ තේනවා අපිත් ඔතෙන් ගියොත් අපිත් ඔච්චරයි. ඒකයි වීර්යයේ මාර්ගය යන හැටි බලනකොට බියුරෝක්‍රැට් කියලා නේද කියන්නේ. නිලධාරි වාදී කියලා. අපි කොහොම හරි අර මිනිස්සුන්ව දුර්වම් කරන්න මොකක් හරි පිස්සු බල්ලෙක් දාගෙන, කටු කන බල්ලෙක් දාගෙන ව්‍යාපස්තාවක් හදාන නීති දාන්න හදනවා. වෙන්න ඕනේ වැඩේ කොහෙද? මම හිතා වීසා ගන්න ගියාම ප්‍රශ්න කරනවා. ගියොත් එනවාද අනුම්මන එහෙන සෙල්ලම් ඔක්කොම ඉන්නේ මම ඉතින් කරවන ගනකොට මේ එතකොට වීසා ගහලා ඉවරයි පාස්පෝර්ට් එකක් දුන්නා. <laughs> වීසා ගහලා ඉවරයි පාස්පෝර්ට් එකේ වීසා ගහලා අතේ තියාගෙන ප්‍රශ්න අහනවා. එකමට හරි අරුගේ හිත රැකගෙන ඉර කිව්වයි කියලා හිතනවා. එතකොට ඕනේ උත්තර නෙවෙයිනේ. අනේ සර් මෙහෙමයි ඒක නම් මම දන්නේ නැහැ. මේ එහෙම කියලා හරියන්නේ නැහැ මේ මෙන්න මේක උත්තර තුනත් කොයි එක දෙන්නද? සර් කොයි එක දුන්නොත් හරියයි කියලා සෑර් හිතන්නේ. ඒතකොට <laughs> කියලා මේක මෙහෙම කියනවා එහෙම කියනවා නෑ. හරි ආ මෙන්න බලන්න. <laughs> මේ මේ මේ අපිව තටමැව්වට නිවනේ ඔය කිසිම තීරු බේරුමක් නැහැ. අපිට කරන්න බැරි අපි මේ එතෙන්ද යනකම් පාරේ ඉන්න මේ ආරච්චලලා ඉන්නවනේ පිස් කටු කන බල්ලෝ ඉන්නේ ගේට් වල මුරකාරයෝ මුංගේ ගෙම්පර් ඒක තමයි ආගම කියන්නේ ආගමික ගෙම්පර් එක එකක් නෑ නිවෙන්නේ නෑ මේ කියන්නේ සෝවාන් වෙනකොටම මුළු ධර්මෙම තේරෙනවා කියලා මේකේ කියනවා සෝවාන් මාර්ගස්ත්‍යාර තේරෙන්නේ නැද්ද පලස්ත්‍යාර විතරක් තේරෙන්නේ මාර්ගත්වයක් තියෙනවා. මාර්ගත්වය දැනගන්න ඕනේ. බෝධිචස් භාවනා කරපන් දන්න දහංගට දාලා අරමුණ ගෙවෙනකම් ගිහිලා. ඊට පස්සේ කොච්චර අරමුණ තිබුණා කියන්නේ. සියුම් අරමුණ තිබුණත් තෝරන්න බේරන්න අදිෂ්ඨාන පහල කරන්න එපා. ඒ උහි ඉන්න බලපන්. ඒකෝට වෙන දේ තමයි පරිසම්පාදනය කියන්නේ. ඒ කියන්නේ day to day unsatisfactoriness. ඒ කියන්නේ දුක්. මම කම්මැලි. ඕක තමයි සත්‍ය. ඕක තමයි දුක නැති කියන්නේ. ඕන බීජ පිව්වම හරියයිද චුංගමක් ආවම හරියයිද කයිවාරු කළපුවම හරියයිද පිටරයක් බැලුවාම හරියයිද කියන තමයි මාර්යා දෙන්න ලනුව. ඒ ඔක්කොම ජීනිත් ওই පිස්සුමයි. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියලා. ඌට ඉඳපන් හැබැයි මේ කාම ලෝකේ බෑවක. කාම සංඥාවේ බෑවක. රූප ලෝකේ බෑවක. රූපේ ගිවන් කිරුවට පස්සේ ඒ හම්බෙන තැනට ගැලපෙන විදිහට ජීවත් වෙනවා කියන සූදානම් ශරීරිකය. ඒ සූදානම් ශරීරයේ සංඥාවද ඉස්සර වෙන්නේ පස්සේදී ඉස්සර වෙන්නේ වේදනාවද මොකක්වත් එතකොට අර තියෙන ඒකට කියනවා මේ කාලානුරූප පෙළගැස්ම නැතු වෙනවා. දේශානුරූප පෙළගැස්ම නැති වෙනවා. ඉස්සෙල්ලා වේදනා සංඥා පස් චේතනා පස්ස මනසිකාරය නැත්නම් පස්ස වේදනා සංඥාදී ඔක්කොම ඉවරයි. ඒ කාලේසා දේශේ කියන පෙළගැස්ම ඒ කියන්නේ මේ කාලානුරූප සහ දේශානුරූප පෙළගැස්ම නැතු වෙනවා. ඒතර මේ පොත් ලියන්න බෑ. ඒතර ව්‍යාකරණයක් නැහැ. ඒතර භාෂාවක් නැහැ. ඒ නිසා ලියලා දැන් මෙතෙන්දී ඥානන්ද සාන්ති පැහැදිලිවම ලියනවා ස්පර්ශයේ මුල් වෙනවා කියලා. ඔප්පු කරන්න එපා දැන්. අඩු ගන්න. විපස්සී බෝසත්ණන්සේ ජස්ටිෆයි කරන්න එපා දැන්. ඊට පස්සේ පඩෙන් මේකෙදිත් යනකොට මදුපින්ඩිකේදී පැහැදිලිවම එන්නේ ඒකයි. ඊට පස්සේ සාරිපුත්‍ර සාන්තිආරේම කියනකොට චේතන සංඥා චේතන පස්ස මනසිකාර කියනකොට අර ඊපෙක අනිත් පැත්ත හරවන්න වෙනවා. ඒ කියන්නේ මෙතෙන් යනකොට ඔය කාලය සහ දේශය අතර තියෙන පෙළගැස්ම වල කියලා කියන පෙළගැස්ම කියන්නේ සංස්කරණය කිරීම මොකක්වත් නැහැ. මේ ප්‍රශ්නෙට උත්තරේ නම් විඤ්ඤාණය. වීර්යයේ බුද්ධඥානසේ මේක බේරන වීර්යයට නම් තුනක් දීලා දෙනවා. ඒ කියන්නේ වීර්යයට විශේෂණ පද තුනක්. ඒක නමයක් තියෙනවා ඇත්තටම. තුනකට පෙන්ව ආරම්භ ධාතු, නික්ම ධාතු, පරක්‍රම ධාතු. ඒ පීන පරක්‍රම පුද්ගලයා එනකොට ඔක්කොම දුවනවා. දැන් එළිමුගටිය එනකොට නෑ දඟලන්නේ නෑ කියනවනේ. ඇලිමුගටියා කියලා කතාවක් තියෙනවා ඒක මම දන්නේ නැහැ මම දැකලා නැහැ. මුගටියා හොඳටම විමා කරලා කරලා එයාලා හෙම්බත් කරලා කැලේට ගිහිල්ලා ඇලිමුගටියා කරවුඩුලු කියන්නේ ඒක සුදු පාටයි. නෑ හිමුළු පාට කරලා. ආයෙ ඉන්නේ ෆයිට් කරන්නේ. ඒ ඇලිමුගටියා ළඟට එනකොට මොකුත් නැහැ. ඒ වගේම තමයි කාට හරි ඒ එතන බර උරුමකාරය එනවනේ. බලධාරියා බලධාරියා කියන එක නේද ලස්සන නායකාරයා එනවනේ. ඔක්කොම ඉඳ දිලා ඉන්නවා. පිටරට කෙනෙක් පහළ වෙලා ඕනෙම දේශයකට ගිය ගමන් ජහඩ පාවඩ දාලා පිළිඅරගෙන රාජ්‍ය පවරනවා. අර තියෙන්නේ අර මේ ගමනින් ගමන යන්නේ එකයි. සීනාපති කියනවා ශක්තිත රජු වෙනවා කියලා. යා ඒක ඒ ඒ ඒ දීපය ඒ කොදෙව්ව එනකම් බලන් ඉන්නවා. ඒ රජු දුවන ගිහිල්ලා ආර්දනා කරනලු අපේ රාජ්‍ය වාර ගන්නවා. ඉතින් ශක්තිත හා කියන්නෙත් නැහැ බෑ කියන්නේ ඊගාව කොදෙව්වට යනවා. හැම කොදෙව්වකම අනේ අපේ එකට ශක්තිත රජු වාවනේ එතකන් මේ යුද්ධ කරලා දිනාගෙන තියෙද්ද රටනේ. සක්විති රජු කවදාකවත් ලේ කඳුලක්වත් හොල්ලන්නේ නැහැ. ඒ නිසා මම කියනවා මම කියනවා සතිය ඉස්සරහට තියාගත්තොත් ඔය කියන මේ කරන ඔය කිසිම දැනුමක අවශ්‍යතාවයක් වෙන්නේ හැම වෙලාවෙම මම දන්නවනම් මම ඉඳගෙන ඉන්න බව. ඉතින් හොදෙන කිව්වා මේ සතිය ඔක්කොටම පුංචි කරන්න හදනවා කියලා. මම කියන්නේ සතියේ තියෙන නිහතමානීකම ආවට පස්සේ ඉතුරු වැටිකේ. වීර්යයක් ගන්න කරන්න ඕන දේ. එහෙම නැත්නම් අපි පටිච්චසමුපාදයට යනවා. මේ ආම්දෝ මට බලන මේ ආම්දෝ ස්තුති කරනවා. ඒ තමයි පටිච්චසමුපාදය. අනිත් පස්සේ කතා කරලා අහනවා. බලන්න දැන් මේ කාරණා කියනවා කියන්නේ වේගයක් අවශ්‍ය නැහැ. මට හදාගන්න උභාන්සි ස්තුති කරලා උභාන්සි දන්නේ නැහැ මම ළඟ මේ වැරදි කියලා. ඒ වෙලාව කියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ ආම්දෝලන්ට බණින්දා මේ ආම්දෝලට ස්තුති කරන්න ගියොත් පටිච්චසමුපාදේ නැහැ. ඒ කියන්නේ මම යනවානේ අත දාන්න මේක. ඒක තමයි අපි ළඟ තියෙන පාහර ගතිය. අපි ඒක සත්‍යයෙන් නෙමෙයි ඉගෙන ගන්න. අල්ලි හම්බ කරන්නේ. ඉවරලා ගන්න. ඔක්කොම කරන්නේ මේ මම කියන දේ මිනිස්සු අහන්නනේ. මේ පරිසම්පාදෙ නෙමෙයි. ඒක පරිසම්පාදයක් කියන්නේ එන්නේ නිහතමානීකම අහිංසක තේනවා. ඉලාගින්න. මම හිතන්නේ ඇත්තටම පැයක් මේ නේද? ඒ කමාරක් තියෙනවා. කොහොම හරි මන්දර මට ඒකට විනාඩියක් ඕනේ මේ කියන මේ මම මේ කියන්න හදන ගැළපුම තේරුණාද නැත්නම් මම ඥානන්ද සංසත හානියක් කරන්න හදනවා නැත්නම් ඥාන සංසත උඩට යන්න හදනවද තමයි නැත්නම් ඊට වැඩිය පා ගන්න හදනවද කියන එක මගේ වචනේ කියනවා නැත්නම් ඔය අපි කියන දේ අපේ භාවනාවට අදාළ කරගන්න පුළුවන්. මගේ අත්දැකීම කියන්නේ අපි මම ඒක කොහොමද කරන්නේ සබ්ජෙක්ට් එකේ ස්ථාන කේස් ටයිප් ඩවුන් ටයිප් කියන දේ. ඒක නිකන් නිකන් සාමාන්‍ය බැලුවොත් face face side down side මේ අඳුරන දැසන්නේ. දැන් ඒ නාම් සෙල් print එකේ පුළුවන්. නාම් සෙල් print වල අර හෑන්ඩ් හෑන්ඩ් ලූම් අකින් print කරන්නේ ඒකේ ඩවුන් සයිඩ් එක අඳුර දාලා. ආවනායකන් බලද්දී ගත්තම පොදු සමාජය විකුත් සමාජය කියන්නේ. ඉතින් පොදු සමාජයේ කියන බාහනා වදිනවා කියන ස්වභාවයේදී දෙලතාවක් ඒ කියන්නේ සාමාන්‍ය නොදේවන කාලයකට ගලප ගන්න පුළුවන්. ඇදී යන නිසා නම් සාමාන්‍ය වශයෙන් විද්‍යාඥයන් කරපස්සන් ගවන්න විද්‍යාඥයන් වල තියෙන්නේ බොහොම මේ ඉන්ඩිපෙන්ඩන්ට් නිදහස් පැත්තකිනවා තියෙන්නේ තෝරන්න දෙයක් නැතුව කරන්නේ. එතකොට අර පිට හම්බෙන්න වගේ මේක දැන් අපි විද්ද කරන ඇද්දි කියන්නේ ඒ සයිඩ් එකෙන් තමයි රවුන්ඩ් සයිඩ් එක හරවලා මෙහෙම කියලා බලනවා. ඔව්. එළුවාම හරි සියුම් නමුත් ඒක වෙනස තේරුම් ගන්න. ඒක නම් ධර්මයේ අරමුණ යනකොට තමයි අපි හරි කියලා කියන්නේ මේක අනික අරකට දෙන්නේ. සීල සමාධි ප්‍රඥා කියන සීලයක් හොරයි මම මාර කාලේ හොරයිලුවා. දැන් ප්‍රඥාව ඉස්මතු වෙනකොට තමයි සීල කියන දේ හරියට ප්‍රඥාව කියන දේ ඉස්සරහට යන ප්‍රඥා කියන සමාධි. මම හරියට දන්නේ නැහැ මේකතර. ඒ එහෙම වැඩි ස්වභාවයක්. ඒක දැන් මම කියන්නේ අපි විතරකින්ම දේවල් වල අගතිකින් දැක්වෙන වඩා අධ්‍යන්තරයේ තියෙන දේ සම්පූර්ණ අනිත්‍යකත්වයක් තියෙන ඒ අනිත්‍යකත්වය ගත්තම දැනෙන පහසුවට පේනවා කියලා. ඒකට ඒකට ගොඩක් පොරාල්ලන්නේ නැතුව මේ බොහොම සරලව මේ බොහොම ස්වභාවික මේ වචනේ කියනවා නම් මේ මේ ආදරය දක්වන බොහොම සාධාරණ විදිහට මේකට අරගෙන කරලා මේ ඉන්න පුළුවන් නම් ගන්න නම් ගැටුම ගොඩක් අර අඩු වෙනවා. අසහනයක් වෙනවා නම් අසහනයක් වෙනවා කියලා කියන්නේ මෙතනදී මොකක් හරි ධර්මයේම රැඳ තීරණයක් කරගෙන කියලා කියන කාරණාව නිකන් ඉන්නකොට ඇත්තටම අසාධාරණ නෑ සංකේත බොහොම සාහනෙන් ඉන්නේ. ඒක කලප්පන්නේ යන්නේ මේක මේ සමතේක විදර්ශනාවල කලප්පම් කොහොමද සායනා කුලප්පම් වෙලා මේක ප්‍රශ්න ගොඩක් නෑ. ඒක තමයි මේ භාවනා කරන්න එළමෙන පෙළමෙන කෙනාගේ තියෙන චේතනාවමයි ඉදිරියට තල්ලු කරන්නේ බාධා කරන්නේ. චේතනා එන්නේ ගෙවෙන්න තමයි භාවනාව යන්නේ. ඒතකොට ඉදිරියට තල්ලුවත් අඩු වෙනවා. කම්මැලි නීතස උපන්න ඔය ඉඳගෙන ඉන්නවට ඉඳගෙන ඉන්න මොනම දෙයක්වත් නැහැ. ඒ වගේම ඉස්සතරම් බාධා එන්නේත් නැහැ. ඔය යනවා. නිකන් ඔය මේ වැල කපුටා, පිට කපුටා වැල කන්නා වගේ ඔය තියෙනවට කන. ඉතින් මියා මේක අගේ කරලා දන්නවනේ නිවන කනගාව. ඌ නෑ මේ ගුරුවරයා යන්න මම වෙන ගුරුවරයෙක් කාට යනවා මේ කමට අන්න වෙන කමට අනක් ගන්නවා. මේ කර්මස්ථාන වෙන භාවනාවක් දැක්කද යනවා කියන්නේ ආයෙ ගෙවපම් මුලින්දලා. කියන සංසන්දනය කරලා බලන්න මම වාස්තුවේ ඔලෙදාස් හම්බෙලා හම්බෙලා ආඩි වෙනකොට ගන්න ඇත්තටම අපි කන්ද හිතේ මගේ මේ බැංකුවට ගිහිල්ලා ඔප්ෂන් කරන්න දාලා ප්‍රශ්න ගොඩක මම ඒ ඇවිල්ලා දැන් මේක ඉස්සල් කරන්න දැන් මම ඉතින් මාර්ගයට උපාසක මරගෙන මම උතරම් භාවනා කරලා යන්ත්‍රානේ මේ ඉතිරි කතාවක් මම කරගෙන හම්බුනේ මම මම හැවිල්ලා සංසන්දනය කරන්න තැනට එපාහෙට තමයි අද මම මේ විඳින සැහැල්ලුවට සම්බන්ධ කරලා එපා දැන් ඉන්නේ එක හරි කිසිම ජොලියක් නැහැ ත්‍රිල් එකක් නැහැ ඔය ගේ උපසෙලත් නැහැ චෝදනත් නැහැ ෆයිට් එක පිච්චර් එකේ ෆයිට් එකක් නැහැ ෆයිට් එකක් නැහැ දැන් චිත්‍ර එක ඔය ඇදෙනවා ඔය යනවා ඒක කටියට ෆයිට් එකක් තියෙනවා දැන් නෑ ෆයිට් එකක් නැති ඒක ෆයිට් එකක් නැති ජාමේ තමයි කවුරුත් වැඩි චිත්‍රපටි බොක්ස් ඔෆිස් සම්බන්ධ නැත්නම් මොකක්වත් නැහැ වැඩ කටියට උනේ වලි වලි අරුවා කියනවා වහකන්න හිතනවා අරෝ මරන්න හිතනවා මොනවා ඉතින් මං කියන්නේ ඒකත් අවශ්‍ය නැහැ ඔය මම ඊමේල් එක බැලුවොත් හැමදාම තුන් හතර දිනක් වහකන්න ඕන්න මෙන්න ඉතින් මට හරි සසු කිව්වට කන්නේ බොරු මට කාපියව වහකාපියව ඊළම වෙලා තියෙනවා මෙන්න මේ මේ ටික මම කෙරුවා මොකද ඉතින් මම තුප්පරට යවෙද මොකද ප්‍රශ්නේ මේ කිරිලා දැන් ඉවරයි. ඒ වුණාට ඔබ වහන්සේ ගෝලයක් වෙලා මෙච්චර කිල්ලා කෙනෙකුට මේකට මම කියන්නේ මෙලානේ දැන්. ඔය අපි කිව්ව කියන අපරාධ ලයිස්ට් ඔක්කොම දීලා ඉවර තියෙනවා. උට තේරෙනවා දැන්. අන්න ඒ වගේ Tamanටම Tamanගේ කියා ගන්න පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන් තත්ත්වයට යනවා කියන්නේ ඔය අපි කරන්නේ එකම අපරාධයක්වත් අපරාධයක් නෙවෙයි. මොකක්වත්ම නැහැ. ඒකට හැම එකෙක්ම තැවෙනවානේ. පවාගත්ත දේක තැවෙනවා. දන්නේ අපි ඉන්නේ සුද්ධ වෙමින් කියලා. ඌට අර සුද්ධ වෙන වේගෙමදී. මීට වැඩි ඉක්මන් කරන්න බැරිද කියලා නේද මම කියන උඹට වැඩි ඇත්තට ওই ප්‍රශ්න මට තියෙනවා මට කියන්න කෙනෙකුත් නැහැ කියන්නෙත් නැහැ මට එකයි ලොකු සාන්ත කිව්වේ කිසිම වෙලාවක මොනම දෙයක්වත් ඉල්ලීමක් කරන්න බෑ ඉල්ලීමක් කරන්න ඕනට ඇඬිල්ලක් කියලා බාර ගන්න කිව්වා මොනම දෙයක්වත් ඉල්ලන්න බෑ ඒක නැතුව කරන්න පුළුවන් කියලා බලන්න කවුරු හරි ඉල්ලීමක් කරුවොත් කවමදාකවත් බෑ කියන්න තියෙන උත්සාහ කරන්න මොකද අඬවන්න එපා කවුරක්වත්. ඔය බැරිම තැන තමයි කෙනෙක් ඉන්නේ. ඉල්ලීමක් කරන්න සාමාන්‍යයෙන් පුළුවන්කමක් තියෙන කෙනෙක්. ඉල්ලීමක් කරන්න එපා. ඉල්ලීමක් කරපු කෙනෙකුට බෑ කියන්න එපා. හරි අමාරුයි. ජීවිතේ අමාරුයි. හැබැයි ඒකට පුදුම ත්‍රිල් එකක් එනවා. ධාර්මික ජීවිතයක් ගත කරනවා. ජීවත් වෙනවා. කරන්නේ නැහැ. නරකයන් ඔබ අතර පුත්‍රේ තමයි මේ ගොඩක් සාමිලා තියෙනවා. ඇත්තම තමයි අපේ කියන්නේ අපේ වරදක් නෙවෙයි අතන අපිට පුරණ කාලේම කොච්චර ඇහුවත් ඒක සුත්තක් අහන්න ගොඩක් කල් යන්නේ ගොස් මේ මගේ බොහොම අමතක යෝජනාවක් හැටියට සූත්‍ර දේශනාවක් සායනන් ඇමරිකාවල ඒක දෙන කෝල් එක අරගෙන ධර්ම දේශනාවක් හැටියට පැයකමාරකෝ දෙකට හැම සූත්‍රයක්ම කරලා කරන්න පුළුවන් නම් සායනන් කියලා. ඒක තමයි දැන් කරන්නේ. ඇත්තටම හැමදාම අලුත් සූත්‍රයක් ගන්නවා. එහෙම තමයි කරන්නේ. සමාඩව දීගනිකාය සූත්‍ර ඒවා ඉතින් කොළපත දිගහැරියා පැදුර දිගහැරියා වගේ අංගුත්තර නිකාය සූත්‍රවල එක වචනයයි තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් යනවා. ඉතින් ඇත්තටම මම කරන්නේ මට රුචි මාතෘකා ගන්න. කියන්නේ මට කතා කරන්න ඔදේ එනවා. ඉතින් අන්තිමට ගියාට පස්සේ හැම එකෙම ධර්මයේ තියෙනවා. ඉතින් ඒ නිසා ඕක මේ අර ධර්ම රුචිය ඇති වෙන පිපාසාවක්. ඔක්කොම මම අපිරුඩයක් තමයි මේ අවුරුදු තුනමාරක් කලින් සුදු පාස්ටික් ගැසෙච්චේ. මම හැමදාම ධර්ම තේරුම් ගන්න උපවාසික වශයෙන් නැත්නම් දෙක දිනක් තමයි දෙනවා. බෝධිසම් මේ සම් මේ සත්බෝධංග ධර්ම වදෙන් පටන් ගන්න ගොඩක් අය හිතන සායනාසත් කරලා ඉලක්ක පැත්තම මම විදිහට බලන් හිටියේ ඒ කියන්නේ අපි යට කරගෙන මේ කුඩේට අතන කට්ටියට ගොඩක් මේ අන්දමේ විදිහට අන්දමේ සතිය මොකද යන කෙනෙක් ඉන්න මට දැන් ගැටලුවක් තියෙනවා මම ඒ ඒ අසහනයත් එක්ක මම ජීවත් වෙනවා නෝ ඒදා වහන්සේ උතුම් දේශනා කරා මේ ඥානීය ස්වාමීන් වහන්සේ කරගන්න එපා ඥානීය මේ දාස දාස විද්‍යාව කරන්න කියලා ඉතින් මම දැන් කියනකට සක්මනේදී මේ සතිය මුල් කරගෙන බුද්ධංග ධර්ම ඉතුරු 6 බෝධිංග 6 දාර්ශ පහෙන් තියාගෙන වැඩ කරනවා කියලා සම්පූර්ණ ක්‍රැක් කරලා පස්සෙන් මට ප්‍රමාණ සහනයක් කරනවා සම්පූර්ණ. දැන් මම මම හදවත තුළ ඔබවහන්සේගේ වචන වචන දෙකෙන් තමයි සම්පූර්ණ කරතෝ කියලා නම් හැමදේම මම මේ මට මට ගොඩ වෙලා තියෙනවා. මොකද ඔබවහන්සේ දේශනා කළේ සූත්‍රය ඇත්තටම ඒ විදිහට අපිට පිටි කරලා ගමනින් යනකට කරලා දෙන්න පුළුවන් නම් අපිට අත්‍යවශ්‍ය කරන මහා පුදුමාකාර රත්න. තා ටික දවසක් ඉඳ වෙනවා. දැන් තාපස් අපි සූත්‍ර 1000ක්වත් කරලා නැහැ. 15000ක් තියෙනවා. නෑර නැත්තම් කරනවා. කරනවා කියන්නේ. හැමදාම රිට්‍රීට් එකක් නැහැ. හැමදාම රිට්‍රීට් හැමදාම එකක් කරනවා. නිසා ඒක දැනට කරනවා ඉක්මන් කරන්න එපා. ඔය යන ස්ලෝ එකේ යන්න. අන්තිම බස් එකේ යන්න. දැන් අපි එහෙනම් මෙතනින් සාකච්ඡාව නැතර කරනවා. වෙන කාට කරන්නේ නැහැ නේ කියන්න කරන්නේ දෙන්නේ නැහැ නේ මම්මනේ කතා කරන්නේ. <laughs> ඒක හොඳයි මම දන්නේ නැති වෙලාවේ මේගොල්ලෝ කතා කරන දා ඒගොල්ලන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. ඉතින් මට ඕනේ ඕනේ ওই ටික මතු කරලා දෙන්න. එහෙනම් අපි මෙතන අපේ මේ කටුකුරුන්දි ශාන්ති අපවත් වෙලා දැන් මාස 5 6යි. පෙබරවාරි 22 මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලයි. මාස දෙකයි ගණක් වෙලා තියෙන ඉතින් අපි ඒ ස්වාමීන් වහන්සේලා මේ විවෘත කරපු පාර නිසා මේ ලෝකේ විවිධ අර්ථකතන දීගෙන ශාසනයට අර්ථ දෙන්න හදන කට්ටිය එනකොට ඈතදීම කියන්න පුළුවන් මේ ගන්න කේල් කා ගන්න දැන පොල් ගා ගන්න දැන කියලා. මොකද මේක කියන්න තියෙන ටික කියලා තියෙනවා. අර්ථයක් දීලා කියනවා යන්න ඕනේ පාර පෙන්නලා තියෙනවා. ඒක කොච්චර තිබ්බත් කිසු ගේනවා. හැමදාම නව මත එනවා. බොහොම ශීඝ්‍රයෙන් වැඩ. ඉතින් මට කියන උත්තර දෙන්න මට උත්තර දෙන්න වෙන්න තියෙනවා. එනකොට එන්නේ කේල් ගා ගන්නද පොල් ගා ගන්නද කියලා න්‍යාය පත්‍රේ පේනවා. මේකට පිංචිත් වෙනවා. ඒකට පදකන දුන්නේ ඥානාරාම ස්වාමීන් වහන්සේ. විවෘත කරලා. ඉතින් ඒ නිසා අපිට ඒ ආලෝකේ තියාන මම මේ විවේචනාත්මකම සූත්‍රේ කතා කරාට මම මේ වචන ආයුධ ඉදිරිපත් කිරීමකම තේරවරන් තියෙන මේ ස්වාමීන් වහන්සේලා. නිසා මම හිතනවා සාංශ හිටියත් මම කරන්න හිතුවක්කාරකමක් කියන විදිහට ගන්න කන්නේ හුරුතලක් විදිහට ගන්නේවි. අහන අයත් මතක තියාගන්න කවදාකවත් ඒ මම මේ කතා කරන ක්‍රම නිසා ස්වාංශ ඉක්ම යන්න හදනව නෙවෙයි ඒ ගැළපීමක් විතරයි මම කරන්නේ. ඉතින් ඒ ක්‍රමෙන් අපි යම් කුසලයක් එකතු කරගෙන කියනවනම් ඒකේ ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ලෝකවාදී සීල සත්‍යයන්ට අත්පත් වේවා කියන දහයෙන් ඒතාවතාවාදී ගාථා සජ්ජහනා කිරීමේ අපි මේ සමාලෝචන මෙතන සමාප්ත කරනවා.